ගිහි පැවිදි හැමෝම ආමිෂ වශයෙන්ද ප්‍රතිපත්ති වශයෙන්ද වැඩි වැඩියෙන් මේ බුද්ධ ශාසනය ඇසුරු කරගෙන ගුණධර්ම පුරා ගන්න කාලයක්. ඉතින් ඒ නිසා මේ අනිත් කාලවල ඒ වෙනුවෙන් අඩුවෙන් කැප වුණත් මේ වස් කාලයේ ඒ එදා ඉඳන්ම මේ වැඩි කාලයක් ගිහි පැවිදි හැමෝම මේ ශාසන කටයුතු වල ප්‍රතිපත්ති වශයෙන් නිරත වෙලා තමන්ගේ ආධ්‍යාත්මීය දියුණු කරගන්න වැර වඩන උත්සාහවත් වෙන කාලය. ඉතින් ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ නිකම්ම නිකං මනුස්ස ජීවිතයක් නෙවෙයි උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙන සී සද්ධර්මයේ අපිට අහන්න දකින්න ලැබෙන පරිසරයක් එක්ක සත්පුරුෂෝ, කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්න ඒ වගේම දුක් ගෙවීම පිණිස පවතින නිවන් මාර්ගයේ හෙලිපෙහෙලි වෙලා තියෙන කාලවකවානුවක්. ඉතින් ඒ නිසා අපි අන්න කාලවල අන්නේ ආත්මවල මනුස්ස ජීවිත ලැබුවත් ධර්මයේ ලැබිච්ච නැති නිසා ඒ ජීවිතය අපි යම් ආකාරයෙන් ජීවත් වුණත් නමුත් මේ කාලේ නුවණැති අය විසින් මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ගෙවල් දොරවල් හදමින් ඉඩකඩම් රැස් කරමින් හම්බු කරමින් මේ විදිහේ ගතකරන සුදුසු කාලයක් නෙවෙයි. මොකද මේ මනුස්ස ජීවිතේ අපි දන්නවා මේ කාලේ මනුස්ස ජීවිතේ ඊටාම සල්පයි කියලා. මම ඔය ඉස්සෙල්ලා මතක් කරලා තියෙනවා අරක සූත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන වටිනා සූත්‍රයක් මහණෙනි මෙකල්හි මිනිසයන්ගේ ආවුස කොයිතරම් ස්වල්පයිද අල්පයිද කියනවනම් මිනිස්සයෝ ජීවත් වෙන ඍතු ගාන කියන්නත් පුළුවන්. මිනිස්සෙක් ජීවත් වෙන මාස ගාන කියන්නත් පුළුවන්. ඒ මිනිස්සයා ජීවත් වෙන අර්ධ මාස ගාන කියන්නත් පුළුවන්. ඒ මිනිස්සයා ජීවත් වෙන දවස් ගාන කියන්නත් පුළුවන්. ඒ වගේම මේ මිනිස්සයා ජීවත් වෙන බත්ගා බත්වේල් ගාන කියන්නත් පුළුවන්. ඊටාම ස්වල්ප අල්ප ජීවිතයක් තියෙනවා. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මිනිස්සෙගේ ජීවිත අවුරුදු 100ක් වුණොත් ඉරුතුණන් 300ක් තමයි මිනිස්සයාට ජීවත් වෙන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතයක අවශ්‍ය ඉරුතු ප්‍රමාණයක් කියන අවුරුද්දකට ඉරුතු තුනක් තියෙනවා හේමන්ත ගිම්ම වස්සාන කියලා. එතකොට අවුරුදු 100ක් නම් ඍතු 300යි මහණෙනි මෙකල මිනිස්සුયો ජීවත් වෙන්නේ අවුරුදු 100ක් ජීවත් වුණොත් කියලා. මාසනම් ජීවත් වුණොත් මාසනම් 1200යි මහණෙනි මෙකල මිනිස්සයන්ගේ ආයුෂ ප්‍රමාණය කියලා. ඒ වගේම මහණෙනි මෙකල මිනිස්සයන්ගේ දවස් ගාන කිව්වොත් අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් ගාන 36000යි ජීවත් වෙන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දවසකට මිනිස්සෙක් ප්‍රධාන ආහාර වේල් දෙකක් ගත්තොත් බොහෝ විට මිනිස්සුන්ගේ ආහාර වේල් දවල්ටයි රැටයි තමයි ආහාර වේලක් කියලා කියන්නේ. ඒකට එහෙම ආහාර වේල් දෙකක් ගත්තොත් මව් කුසෙන් බිහි වෙච්ච දවසේ ඉඳන් කෑම කෑවා කියලා කිව්වත් ලෙඩ දුක් හැදෙනකොට උපෝසතේ ගන්නකොට කනගාටුවක් හැදිච්ච වෙලාවක කුඩා කාලේ මේ වගේ වෙලාවල් ඒවත් අත්හැරලා උපන් දවසේ ඉඳන් කෑම කෑවා කියලා කිව්වොත් බත් තෙල් 72000ක ජීවිතයක් තමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඉතින් මහණෙනි මෙකල මිනිස්සුන්ගේ බත් තෙල් ගානත්, දවස් ගානත්, මාස ගානත්, ඍතු ගානත් කියන්න පුළුවන්. ඊටමත් අල්ප ස්වල්ප ආවුෂ කාලයක් තියෙනවා. ඉතින් මේ ආවුෂ කාලය අපිට කොයිතරම් වැදගත්ද කියනවනම් මුළු ජීවිතේම පරිවර්තනය කරගන්න පුළුවන්. සසර ගමන අනිත් පැත්තට හරවා ගන්න පුළුවන්. වටිනා කාලයක් තමයි. ඉතින් ඒ නිසා පඬිත කෙනා නුවණැති කෙනා හැම වෙලාවෙම ජීවිතේ කුමන කුමන ආකාරයකින් හරි ගැට ගහගෙන ඒ බුද්ධ ශාසනය ලබාගත යුතු වැඩි යුතු ධර්මිය වඩා ගන්නවා. අපිට වඩන්න තියෙන්නේ මේ අපි තුල තියෙන වටපිටාව සම්පත් ඉඩකඩම් මිල මුදල් පිරිස නෙවෙයි වර්ධනය කරගන්න තියෙන්නේ. මිනිස්සෙකුට අවශ්‍ය නිවන් දකිනතුරු යහපත පිණිස පවතින දියුණු කරගත යුතු ධර්මයෝ පහක් මේ ශාසනය පෙන්වනවා. ඒ පහ තමයි සද්ධාව, ඒ වගේම සද්ධා සතිය. සද්ධාව අපි දියුණු කරගත යුතු දෙයක්, වැඩි යුතු දෙයක්. ඒ වගේම සතිය, සිහිය. හැමදාම අපි සිහිය මුලා වෙන විදිහට, සිහිය මොට වෙන විදිහට, සිහිය අතුරුදහන් වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ. යට කාම ලෝකයේ කාමයන් තුල ඉන්නවා කියලා කියන්නේම අපේ සිහිය අතුරුදහන් වෙනවා. මුලා වෙලා අපි මේ මේ ආයතන ඇහැ කන නාසය දිව ශරීරය පරිහරණය කරනවා කියන්නේම සිහිය අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ සති සම්පජන්නය නැති වෙන්න හේතුව මොකක්ද කියලා. මහන්නේ මේ සති සම්පජන්නය ඉබේ නැති වෙන්නේ නැහැ. සිහිනුවන කියන එක කවුරුන් නැති කරන එකක් නෙවෙයි. ඉබේ නැති වෙන්නෙත් නෑ. මහණෙනි මේ සති සම්පජාන්නේ මුට්ට සතිස්ස අසම්පජානස්ස. සිහි මුලා සිහිය හා නුවණ මුලා වෙන්න හේතුව මහණෙනි ඉන්ද්‍රිය සංවරය කියන. නේද? එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය 6 රැකගත්තේ නැත්නම් මේ දොරටු 6ට අපි ආරක්ෂාවක් දාගත්තේ නැත්නම් රෑ දවල් දෙකේ මේ ඉන්ද්‍රිය හයෙන් අපි තුළට ඇතුළු වෙන්නේ කෙලෙස් නැමැති හතුරු. කෙලෙස් ඇති වෙන්න ඇති වෙන්න සිහිය නුවණ මුලා වෙනවා. අර්ථය අනර්ථය තේරෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් ලැබුවේ මොකටද කියලා වැටහෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයකට අපිට ලැබිලා තියෙන මේ බුද්ධ ශාසනයේ වටිනාකම වැටහෙන්නේ නැහැ. කවදාවත් මුට්ට සතිය සිහිනුවන නැති කෙනාට බාලයාට කවදාවත් බුද්ධ ශාසනයක වටිනාකමක් මනුස්ස ජීවිතයක වටිනාකමක් තේරෙන්නේ නැහැ. බාලයා හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? ජීවත් වෙන්න ඕනේ. කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන්න නම් මොනවද ඕනේ? ආ රස්සා කරන්න ඕනේ, ගෙවල් දොරවල් හදන්න ඕනේ, රකී රක්ෂා ඇති කරගන්න ඕනේ, අනාගතයට මුහුණ දෙන්න පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. ඒ අතර ඇතැම් අය ටිකක් ඔහේ මොනහරි මේ ජාමේ බේරා ගන්න පිනක් දහමකුත් කරන්න ඕනේ පොයට සීලෙකුත් ගන්න ඕනේ කියලා ඒක තමන්ගේ හිතට තමන්ටම දොස් කියනවා. මේ මාසෙකට එක සැරයක්වත් සීල් ගත්තේ නැත්නම් ඒක ඒ තමන්ටම දොස් කියා ගන්න නිසා තමයි ඒක ගන්න. ඉතින් අන්න ඇයි මේ ඒ සිහිමුලාකම නිසා තමන්ට ලැබුණු ක්ෂණ සම්පත්තියේ වටිනාකම නොතොහෙන නිසා. ඒ නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති කල්ලි. ඒ කියන්නේ අපි හිත හිතින් සිතා දැනගෙන මේ ඇහැ පරිහරණය කරේ නැත්තම් අනිවාර්යෙන් එතන මුලාව අකුසලයේ තමයි ගොඩ නැගෙන්නේ. අපිට මේ කනට ඇහෙන ශබ්ද කෙරෙහි සතිය සිහිය පිහිටුවා ගත්තේ නැත්තම් ඒ වෙනුවට ස්වභාවයෙන් උපදින්නේ අකුසලය මුලාව සසර පුරුද්ද තමයි උපදින්නේ දැන් බලන්න එක ආයතනයකින් මුලා වීමද මොනතරම් විනාශයක් කරනවද කියනකොට ආයතන 6කින් කෙනෙක් මුලා කරනවා නම් ඒ ආයතන 6 කෙරෙහිම ඔව් හැමදාම ඉන්නේ මුලා සහගත බවින් නම් කොයිතරම් අපේ හිත කෙලෙසෙනවද කිලිටු වෙනවද මුලා සහගත වෙනවද කියනවනම් ඒක තේරෙන්නේ හිත වඩලා හිත වඩලා ටිකක් මේක අතහැරලා තිබ්බොත් ඊට පස්සේ සමහර විට අපි නොදැනුවත්ව ලෝභාදී කෙලෙස් අපේ හිතේට වැඩුණාම පස්සේ පස්සුව හිතෙනවා මේ මං කරගත්තේ මහා අපරාධයක් මගේ හිත කෙලස ගත්තා වැරදියක් කරගත්තේ කියලා මිදෙන්න හැදුවත් මිදෙන්න බෑ අපි දැන් ගොඩක් විට භාවනා කරන්නේ කවුරුත් භාවනා කරන්නේ හිත එක තැනක තියාගන්න හිත එකලස් කරගන්න කියලා කොච්චර දැඟලුවත් මේ හිත එක තැනක තියෙන්නේ නැහැ ඇයි මුලා කරලා හිත විනාශ වුණා නම් ඒ හිත විනාශ වෙනාන් පස්සේ ඒක අපි එකපාරම අපිට මේ හිත මෙහෙම තියාගන්න ඕනේ කියලා හිතුවට වෙන්නේ නැහැ. කාලයක් මුලා කරපු හිත ඊට පස්සේ ගොඩ ගන්න හරියම ඒ හින්දා තමයි මේ හිත ටික ටික ටික ටික මේ ආයතන පරිහරණය කරනකොට එතකොට මේ හිත හදාගන්න විදියට සිහිය උපදින විදියට කටයුතු කරගන්න. එතකොට ඉන්ද්‍රිය අසංවරය ඇති කල්ලි සිහිමුලා බව වෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරයත් ඉබේ හට ගන්න දෙකක් නෙවෙයි. ඉන්ද්‍රිය අසංවරයේද හේතු ඇතුව ප්‍රත්‍ය ඇතුව හට ගන්නවා. මහණෙනි ඉන්ද්‍රිය අසංවරයට හේතුව මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතය කියනවා. අපි කයෙන් දුස්චරිත කරනවා, වචනෙන් දුස්චරිත කරනවා, මනසින් දුස්චරිත කරනවා. බොහෝ විට අපේ දුස්චරිතය කයින් වචනයෙන් නොවුනත් අපේ හිත හැම වෙලාවෙම දුෂ්චරිතයට යනවා. ලෝභය, ద్వේෂය, මෝහය, අවිද්‍යාව, දැඩි ලෝභ ආදී සිතිවිලි බොහෝ විට අපේ මනසේ හැසිරෙනවා. ඉතින් අර හිත දුෂ්චරිතයට ගියා කියන්නෙම નિરાයාසයෙන් ඔහුගේ කයත් දුෂ්චරිතයට යන්න හේතුව හැදෙනවා. වචනයත් දුෂ්චරිතයට යන්න හේතුව හැදෙනවා. එතකොට මේ දුෂ්චරිතය නිසා තමයි ඉන්ද්‍රිය සං ඉන්ද්‍රිය සංවරය ඇති කල්ලි සිහියෙන් ඉන්නවා කියන කාරණාව ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් මේ දුස්චරිතය කියන එකත් මහණෙනි ඉබේ හටගන්නේ නැහැ. නිකං හටගන්නේ නැහැ. ත්‍රිවිධ දුස්චරිතයට හේතුව මොකද්ද? පංච නීවරණ ධර්මය. කාම ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාදී මේ පංච නීවරණයන් ඇති කල්ලි පංච නීවරණයන්ගෙන් යුක්ත කෙනා ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් යුක්ත වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් යුක්ත කෙනා ඒකාන්තයෙන් ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්තයි කියන කාරණාව වෙනවා. එතකොට ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්ත කෙනාගේ නට සිහිය සිහිය නැති වෙනවා නුවණ නැති වෙනවා. ඉතින් අන්නේ සිහි නුවණ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ සමාධිය නැති වෙනවා. ඒ නිසා ඔහුගේ සීලය නැති වෙනවා. ඉතින් මේ දේවල් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් සතිය දියුණු කරගත යුතුයි අපි. එතකොට ශ්‍රද්ධාව දියුණු කරගත යුතුයි. පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අදහන බව. මහණෙනි මේ ධර්මය ඊටමත් කලාතුරකින් ලැබෙන්නේ. ඒ නිසා අප්‍රමාදව කටයුතු කරන්න පස්සේ පසුතැවිලි වෙන්න එපා. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදම වීරිය කරන්ඩ හෙට මැරෙන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අන්නේ බුදු වදන විශ්වාස කරන බව ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරනනම් දේශනා කරනනම් ඒක ඒ අයුරින්ම සිද්ධ වෙනවා ඇත්තයි කියන කාරණාව විශ්වාසයෙන් අදහනවා ඒක අපිට විශේෂයෙන් මේ නිවන් මඟ යන්න ගියාම බොහෝම වැදගත් ඒට වගේම මේ අපි මේ කරන පින්කම් දාන ආදී පින්කම් ගත්තාම මේවටත් මේ සද්ධාවමයි පෙරදරි වෙන්නේ. ඇයි ඒ සද්ධාව පෙරදරි වෙන්නේ? අපි මේ දාඩිය හෙලලා මහන්සි වෙලා රෑ දවල් දෙකේ වෙහෙසලා හරි හම්බ කරන ධනය දුකසේ උපයාගන්නේ. හැබැයි මේ දුකසේ උපයාගත්තු ධනය අපි පුණ්‍ය විශේෂ යොදනවා. දැන් මේ වගේ පින්කමක් සංවිධානය කරොත් ඒ වෙනුවෙන් සෑහෙන මුදලක් අපි යොදනවා. හැබැයි යෙදුවට යෙදුවට ඒකේ ප්‍රතිඵලය අපිට ඒ ඒ මොහොතේ පේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ශ්‍රද්ධාව ඇති කරගන්න. ශ්‍රද්ධාව නැති කෙනා ඒ මොහොතේම ප්‍රතිඵලය ඒවා කරා තමයි යන්නේ. ඔයන්නේ ඉතින් දේවාල ගානේ, කෝවිල් ගානේ, කට්ටනි මහත්තුරු ගානේ ගිහාම එයාලට එතන ඉඳන් 50000ක් වියදම් කරා නම් පහුවදාට ඒකේ ප්‍රතිඵල තියෙනවා කියලා පිටිපස්සේ යනවා. හැබැයි එහෙම ප්‍රතිඵල නැත්තේ නෑ තියෙන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම తాවකාලිකයි. ටික දවසක් යනකොට අයෙත් තිබ්බා වගේ. අයෙත් ඒ වගේම 50000ක් වේදම් කරන්න ඕන. ඒකේ බලය අය ටිකක් අඩු වෙනකොට අයෙත් කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ කිසි කෙලවරක් ඉතින් අර ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අයට ඕක තමයි වෙන්නේ. නමුත් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් කුසල් සිතින් නිර්ලෝභී සිතින් යම් කිසි කෙනෙක් ඒ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරොත් ඒ ඇතිවෙච්ච තමන්ගේ කුසල් සිත කර්මසිත ඒ කර්මසිතට විපාකයක් ඒකාන්තයෙන් තියෙනවා මොන විපාකයක්ද? ඉෂ්ට වූ යහපත් වූ විපාකයක් තියෙනවා. ඒ විපාකයේ තමන් ප්‍රාර්ථනා කරන ආකාරයේ විපාකයක් ඒකාන්තයෙන් හොඳ කුසලයක් කරොත් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙවෙයි මහරහතන් වහන්සේලාද අපදාන පාළි ගත්තාම තමන් රහත් බව ලැබීම දක්වා ආ මග ආපහු සසර සමහරට කල්ප 30 40 කල්ප 100 90 පිටිපස්සට ගිහිල්ලා ආවර්ජනා කරලා බලලා අහවල් කාලේ අහවල් බුද්ධ ශාසනේ මෙන්න මේ කුසලයේ කරාම ඒ කුසලයේ කරලා මෙබඳු ප්‍රාර්ථනාවක් කරා ඒ ප්‍රාර්ථනාවෙන් මම මේ දක්වා දුගතියකට නොවැටුණා සතර අපායක් දැක්කේ නෑ ඒ විතරක් නෙවෙයි ඉපදුනා නම් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ පමණයි ඉපදුනේ මේ බුද්ධ ශාසනයේ මං ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිට ලැබලා ත්‍රිවිද්‍යා ලැබලා බුද්ධ ශාසනයත් මට කරගන්න ලැබුණා කියලා බොහෝ රහතන් වහන්සේලාගේ අපදාන පාළවල තියෙනවා. ඉතින් ඒ උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් දැකපු දේ. ඒ නිසා අන්න ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි ඒක විශ්වාස කරගෙන කටයුතු කරන එක. ඒ නිසා අපි බීජයක් උනත් රෝපණය කරොත් ඒ ගහක් හැදුනට අපි ගහ බීජය කර්මය කියලා ගත්තොත් ගහ පැලවෙච්චි ගමම් අපිට ගෙඩි ලැබෙන්නේ නැහැ. ඒ ගහ සුදුසු පරිණතභාවයට යා යුතුය. ඒ වගේ තමයි අපි කුමන හෝ කුසල කර්මයක් කරොත් ඒ කුසල කර්මයේ පරිපක්කභාවයට, පැසීම් භාවයට ගිය කල්ලි තමයි ඒකේ විපාකය සකස් වෙන්නේ. ඒ නිසා අපි සද්ධාව කියන එක ඔය ආකාරයෙන් වැඩි යුතුයි. නිසා ඒවයි අපි මිනිස්සු වශයෙන් වඩන්න ඕනේ දේවල්. ඒ වගේම අපි වැඩි යුත්තේ සතිය. සිහිය වැඩි යුතුයි. ඇයි මේක අපි වඩන්න ඕනේ. මේක මිනිස්සයාට විතරයි හොඳට කරන්න පුළුවන්. තිරිසන් සතාට මේක කරන්න බෑ. പ്രേත ලෝකේ ඉන්න නිර්සතාට භූතයාට පෙරේතයාට මේක කරන්න බෑ. අහේතුක සත්වයාට මේක කරන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකේ ඉන්න ද්වි හේතුක අහේතුක මිනිස්සුන්ට කරන්නත් බෑ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු උපතින්ම ගෙන ශ්‍රද්ධාවක් ඇති ಜಾති ප්‍රඥාවෙන් යුක්ත වූ කෙනාට තමයි මේක කරන්නේ. ಜಾති ප්‍රඥාව කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ಜಾති ප්‍රඥාව කියන්නේ උපතින්ම ගෙනෙන ලද ප්‍රඥාව. ඒක අපි කර්මයට අනුව ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා කියන්නේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කර්මයට අනුව අපිට ඒක ලැබෙන එක. ආන් එබඳු කෙනාටයි පුළුවන් වෙන්නේ මේ කරුණ වඩන්න. එතන මේ කරුණ තමයි අපිට නිවන් දකින තාකල් අපිට මවෙක් පියෙක් දැන් කුඩා දරුවෙක් විසින් රකින අම්මා තාත්තා වගේ සසර ගමන අපිව රැකවල් කර කර අබුද්ධෝපාද කාලවලත් අසත්පුරුෂ ඇසුර තුල තුලත් අපි ඒ වගේ හැම අවස්ථාවකම කොතෙන්ද ගියත් අපිව රැකගන්නේ ඔන්න ඔය ධර්ම තුල හැබැයි අපි කොච්චර නිදහම් කරත් කොච්චර එකතු කරත් කොච්චර රැස් කරත් ඕක මේ ජීවිතේට විතරයි. පරලෝ අපිට ඔය එකක්වත් රකින්න බෑ. දරුවන්ටවත් දෙමව්පියන්ටවත් එයාව පරලෝදී රකින්න බෑ. එහෙනම් මේ කාලේ අපි ඔය පංච ධර්මය වඩාගත්තොත් මොකද්ද? ශ්‍රද්ධාව, සතිය, ඊට පස්සේ වීරිය. වීරිය කියන එක ඉබේ ඇති වෙන එකක් නෙවෙයි. වීරිය අපි හැමෝටම බිඳුවක්. ඒ නිසා වීරිය කියලා කියන්නේ අපි දත් මිටි කාගෙන ඇස් දෙක තද කරගෙන ඉන්නවා කියන එක නෙවෙයි වීරිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වීරිය කියන එක පෙන්නනවා අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නෝපන් අකුසල ධර්මයෝ නූපදීම පිණිස චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති එතකොට නෝපන් අකුසලයක් මට උපදී කියන අදහසෙන් තමන් ඒක නූපදීම සඳහා කැමැත්ත ඇති කරගන්නවා. චන්දං ජනේති. විරියං ආරබති. ඒ සඳහා උත්සාහයක් අවශ්‍යයි. දැන් අපිට ඇහැට හම්බෙන රූපයක් අරඹයා, කනට ඇහෙන ශබ්දයක් අරඹයා, ඕකේ හිත කෙලසා ගන්න නැතුව ඉන්නනම් අනිවාර්යෙන් ඔහුගේ මෙහි වෑයමක් අවශ්‍යයි. උත්සාහයක් අවශ්‍යමයි. ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා උත්සාහයක් අවශ්‍යයි. එතකොට ඒ උත්සාහය අත්හැරලා තිබුණොත් ස්වභාවයෙන්ම හිත යන්නේ අකුසලයට. එතකොට ගඟක අපි පහලට ගලා යන ගඟක උඩට ඔරුවකින් යන්න ඕන නම් ඒක යන්න ඕනේ රිටි බලයෙන්. හබලේ බලයෙන්. හබලේ බලේ නවත්තපු ගමන් ස්වභාවයෙන් පහලට යනවා වගේ මේ හිතේ ස්වභාවයත් ඒ වගේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ හීන වීරිය ඇති කෙනාට මේ ගමන යන්න බෑ. හීන වීරිය නිසා ලැබෙන්නේ මොනවද? හීන දේවල්. නේ හීන දේවල් තමයි හීන වීරියෙන් ලැබෙන්නේ. ඒ නිසා උසස් දෙයක් ලබන්න මේ ශාසනයේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන්නේ මේ තුන් ලෝකෙම වටිනාම ධර්ම වටිනාම වස්තුව තමයි මාර්ගාංගයක් බෝධිපාක්ෂික ධර්මයක් අපිව සංසාරේ ගලවන සසර මුදවන මේ වස්තුවක් නිධානයක් මේකට මිල කරන්න බෑ එතකොට ඒ දේ එතකොට අපිට වටිනාකම් කියන්න බැරි එබඳු දෙයක් නිකම්ම ලැබෙනවා නම් කොහේ ඉන්නකොට ලැබෙනවා නම් අද කවුරුත් මේ මේ දුගතියට යන්නේ නැහැ අද කවුරුත් මේ මේ අපායට යන්නේ නැහැ කවුරුත් නිවන් දැකලා හැනම් මෙච්චර මේ සත්‍යෝ මේ සසර මේ තිරිසං අපාය තුල ඔවගේ ඉන්නේ නැහැ. ඇයි එහෙනම් ඒක වීරිය කියන එක අපි දියුණු කරගත යුතුය. වර්ධනය කරගත යුතුය. උත්සාහයෙන් ඇති කරගත යුතුය. ඒ නිසා වීරිය කියන්නේ හැම වෙලාවෙම නූපන් අකුසලය නූපදීම සඳහා කැමැත්ත තියෙනවා. ඒක මම හැම වෙලාවෙම කිව්වේ සමහර අයට බෑ බෑ කියන්නේ කරදර ප්‍රශ්න කියලා කියන්නේ ඔක්කක්වත් නෙවෙයි අපිට ඔකට කැමැත්තක් නෑ. වමනාවක් නෑ කියන කාරණයි ඒකේ පළවෙනි කාරණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙනවා චන්දඤ්ඤානීති කැමැත්ත නැති කෙනාට කවදාවත් ඒක කරන්න බෑ. ඒකට ආසාව තියෙන්න ඕනේ. ආසාව තියෙන්න නම් ඒකේ වැදගත්කම තියෙන්න ඕනේ. වැදගත්කම වටිනාකම පේන්න ඕනේ. එතකොටයි ආසාව ඇති වෙන්නේ. දැන් අපිට උදාහරණයක් වශයෙන් අපිට කිව්වොත් එහෙම මේ දේ මේ විදිහට කරොත් ලක්ෂයක් දෙනවා කියලා කිව්වොත් එතකොට ඒක සමහර විට තමන් මොන තරම් හොඳට කරනවා මොන තරම් සකසා කරනවා ඒක රෑ දවල් බලන්නේ නැතුව අවුවැස බලන්නේ නැතුව කරනවා ඇයි මට අර ලක්ෂයක් ගන්න ඕනි කියන කැමැත්ත තියෙනවා ඒ වගේ තමයි අපේ හිතවල ස්වභාවය අපි කැමැත්තක් ඇති කරගත්තොත් ලෝකේ වටිනාම දේ මේකයි වීරිය කියන එක කියලා. එතකොට ඒකට කැමැත්ත තියෙන කෙනාට අමුතුවෙන් ඕනේ නෑ මේ උපදෙස් දෙන්න. අන්න ඒ නිසා වීරිය එකක්. අනිත් එක මොකද්ද? uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāය. Taman තුල ඉපදිච්ච අකුසලයක් තියෙනවා. දැන් Tamanගේ හිත ද්වේෂයටපත් වෙලා. අකමැත්තක් ඇවිල්ලා. අරමුණක මුලා වෙලා. ලෝභය ඇවිල්ලා. එහෙම නැත්නම් කවුරු හරි කතා කරගෙන ඔන්න මාන්න එනවා. කවුරු හරි කියපු දෙයක් Tamanට පිළිගන්න බෑ. එහෙම නැත්නම් කවුරු හරි Tamanට වැරද්දක් කියනවා. වැරද්දක් කියනකොට ඔන්න මාන්නයක් එනවා. දැන් අර සතියෙන් ඉන්න කෙනා දන්නවා Tamanගේ අකුසලයක් හටගෙන. එහෙම නැත්නම් නූපන් අකුසලයක් ඉපදුනා. අන්න දැකලා වහා මේක නැති කරගත යුතුයි කියලා කැමැත්ත ඇති කරනවා. උත්සාහ කරනවා. ඇතුලෙන් උත්සාහ කරනවා. විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති සිත දැඩි කරගන්නවා නෑ මේක ඉතින් එහාට යන්න දෙන්නේ නෑ හිත දැඩි කරගෙන හිතට තරවටු කරලා තර්ජනය කරලා මේක මට නින්දාවක් වුණත් කමන්නේ මේ අකුසලයේ මං කරන්නේ කියන අදහස ඇති කරගන්න එතකොට එක පැත්තක් ඔය වීරියේ එක පැත්තක් අකුසලයේ පැත්ත අකුසලයේ පැත්තේ අපිට කොහොමද වීරිය කරන්න තියෙන්නේ නෝපන් අකුසලය නෝපදීම සඳහා උපන් අකුසලය දුරු කර ගැනීම සඳහා ඔන්න වීරිය. ඕක තමයි වීරිය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වීරිය කියලා වෙන මොකවත් සංකල්ප ඇති කරගන්න. කුසල පැත්තේ ගත්තාම නෝපන් කුසලයෝ අනුප්පන්නාන කුසලානං ධම්මාන උපාදාය. නෝපන් කුසලයේ උපදවා ගැනීම සඳහා චන්දං ජනේති විරියන් ආරම්භ. එතකොට ඒ සඳහා වීරිය කැමැත්ත ඇති කරගන්න කියනවා. ඊට පස්සේ උපන් උපන්නානං කුසලානං ධම්මාන. බියෝ භාවාය වේපුල්ලාය සංයෝත. ඒ කියන්නේ උපන් කුසලයේ ආරක්ෂා කරගන්න, දියුණු කරගන්න, රැකගන්න උත්සාහය වීරිය කරන්න කියලා. ඔය හැම එකකම දැන් හිතන්න අපිට මේ බුද්ධ ශාසනයකුත් නැත්තම් සීල සද්ධර්මයක් අපිට නැත්තම් සත්පුරුෂයෝත් නැත්තම් වීරිය විතරක් තිබ්බට වැඩක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ඒ කාලේ හිටපු අන්‍ය අන්‍ය නිගණ්ඨාදී අය කරපු වීරිය දැක්කාම අපිට ඒවා හිතන්නවත් හිතන්නවත් බැහැ කරපු ආහාර පාලනය කිරීම ඊට පස්සේ දුෂ්කරව හිටපු හැටි අසූචි වල මුත්‍රා කමින් රෑ දවල් දෙකේ මහා සීතලේ විදිමින් ගිනි අවුවේ ඉඳමින් ඊට පස්සේ ඒ වගේ මේ වගේ පුදුම වීරියක් කරේ. ඇයි අදහස තිබුණේ දුක් විඳවද හිටියොත් කර්ම ගෙවෙනවා. ඒ නිසා අපි කරපු සියලු කර්ම ගෙවන්න පුළුවන් අද දුක් විඳලා. ඒ නිසා වර්තමානයේ අකුසලයන් කර්ම නොකර කරමු කරපු කර්ම දුක් විඳ විඳ අවසන් කිරීමෙන් මෙසේ දුක් ගෙවීමට යනවා කියලා ඔන්න දර්ශනයක් තිබුණා. ඉතින් බුදු දහමක් නැත්තම් නැති හැමෝම ඕක ඇත්ත කියලා පිළිගන්න. අදෝකෙන් ඒ උන රවට්ටන්න පුළුවන් කෙනෙක්. බැරිද? පුළුවන්. මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා පුරාණ කර්ම ඔය කට්ටිය කරලා තියෙනවා පෙර කර්ම කරපු අය. ඒ නිසා පෙර කර්ම ගෙවෙන්න නම් අද දුක් විඳින්න ඕනේ. ඒ නිසා කෑම කන්න එපා තුන් වේලක්. එක වේලක් කෑම කන්න. ඇඳේ නිදා ගන්න එපා. ඇඳේ නිදා ගන්න නැතුව පැදුරු කඩු මල්ලක නිදා ගන්න. ඔය ගේ ඇතුළටම වෙලා ඉන්නේ නැතුව පුළුවන් තරමට එලි මහනේ සීතලේ මధుරෝක කා ටිකක් ඔහොම වීරිය කරන්න. එතකොට ශරීරයට දුක් දෙන්න දුක් දෙන්න ඔය කරපු කර්ම ගෙවිලා යනවා කිව්ව පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. ඇයි ඒ පිළිගන්නේ? අපි තුල ඇතුළත හරි දේ නැති නිසා. දහමක් නැති වුණොත් ඒක පිළිගන්නවා. ඒ නිසා තමයි මොනවත් නැති කෙනාගේ මනසට ඕන දෙයක් දාන්න. ඒකනේ අද මේ බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලෙකත් මොනතරම් මිත්‍යා දෘෂ්ටි වලටපත් වෙලාද මාර්ගය ඵලය කියන්නේ මොකද්ද කියලා නොදන්න කෙනාට ඒකනේ අද මාර්ගඵල දීලා තියෙන්නේ නේද ගියපු ගමම සෝවාන් සකදාගාමි ධානාදී මාර්ගඵල දෙනවා එහෙම දෙන්න පුළුවන් කාටද මාර්ගඵලයක් පිළිබඳව දන්නේ නැති කෙනාට මාර්ගය ඵලය කියන්නේ මොකද්ද ඒ මාර්ගඵලයේ පිළිබඳ ඇති වුණා මේ හිතේ ස්වභාවය මොකක්ද කියලා දන්න කෙනාට සහතික දෙන්න බෑ. එහාට දෙන්න බෑ හැම. ඉතින් අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයක් නැති කාලේ බුද්ධ ශාසනයක් නැති කෙනාට ඒ හිතට ඕන දෙයක් ඕනම අකුසලයක් පවන්න පුළුවන් ඕනම දෘෂ්ටියක් දාන්න පුළුවන්. ඒ නිසා තමයි අද අපි මේ බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගත යුත්තේ. අන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනයි මේ වීරිය කරන්නේ. එතකොට මේ වීරිය කියලා සම්මාදිට්ඨිය නැති වුණොත් මොකද කරන්නේ? යාට අකුසලයක් වෙනකොට ඒක නොකර ඉන්න හදනවා. කුසලයක් වෙනකොට ඒක සමහරවිට දත්මිටි කාගෙන අනෙත් කෙනා කරේ මෙයා මං කරන්න කිව්ව කුසලයේත් නැති කරා කියලා සමාජයට අනිත් කෙනාට බැන බැන සමහරවිට අර කුසලය ආරක්ෂා කරගන්න හදනවා. මේ මෙයාලත් එක මේ දේවල් කරන්න බෑ පිනක් කරන්න ගියාමත් මහා මේ මේ හතුරෝ කියලා හරි මොනවා හරි කියලා ඇයි ඒ දර්ශනයක් නැති නිසා. ඒතකොට ආන්න ඒ නිසා මේ දහමක් තියෙන කෙනාට තමයි මේ ඉන්ද්‍රියන් පහේ උපරිම ප්‍රයෝජනය ගන්න. ඇයි මේ ධර්මයන් ගත්තහම සද්ධාව සතිය හැරුණාම වීරිය සමාධිය කියන දේවල් කුසලයේත් දෙනවා කුසලයේත් දෙනවා ඒතකොට වීරිය කියන එක ඒක හැම සිතකම ඒ කියන්නේ කුසල් සිතෙත් යෙදෙන අකුසල් සිතෙත් යෙදෙන ධර්මයක්. එනිසා කෙනෙකුට අද සම්මා දිට්ඨිය නැති වුණොත් ඒ වීරිය දියුණු වෙන්නේ අකුසල් සිතේ. එතකොට ඒ නිසා තමයි අර අපි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාටයි මේක වටින්නේ කියලා කියන්නේ. ඉතින් අන්න ඒ නිසා එතකොට අපි මිනිස්සු වෙලා දියුණු කරගත යුත්තේ සම්පත් නෙවෙයි. එහෙනම් අපි දියුණු කරගත යුත්තේ වීරිය. එතකොට වීරිය කියනකොට ඔන්න ඔය කාරණා හතර කුසල පැත්තේ දෙකයි අකුසල පැත්තේ දෙකයි. ඕක මගේ උත්සාහය තුළ කෙරෙනවද කියලා බලන්න එහෙනම් එයා වීරිය කරනවා. එහෙම නැතුව ඔය දේ කෙරෙන්නේ නැතුව අපි මොනවා හරි උත්සාහවත් වුණා කියලා ඒක වැඩක් නෑ. අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ වේදනා දරාගෙන කැක්කුම් දරාගෙන හොඳ කෙලින් කරගෙන හිටියා කියලා හරියන්නේ නැහැ. ඒ ඉඳීම තුළ යමක් විය යුතුයි. මොකද්ද විය යුත්තේ? අන්න අර සතර කාරණා විය යුතුයි. ඔය කාරණා වෙන විදිහට යමෙක් මනස පවත්නවා නම් ඔහු ඒක වීරිය කියලා දන්නේ නැති වුණත් ඔහු කරන්නේ වීරියක්. ඔහු කරන්නේ වීරියක්. අන්න ඒ නිසා ඒ වීරිය අපි දියුණු කරගත යුතුයි. වැඩි යුතුයි. එතකොට ඒක වඩා ගන්න පුළුවන් නියම උපදෙස් මේ බුද්ධ ශාසනයක විතරයි. ඊට පස්සේ සද්ධාව සතිය වීරිය සමාධිය ඊළඟ අපි තුල නැති මේක තමයි ඕක නේද සමාධිය එතකොට සිහි මුලා බව කියන එක ඇති වෙච්ච ගමන් සමාධිය කියන එක අතුරුදහන් වෙලා යනවා. එතකොට ඒකටත් හේතු අර වගේ. ඉන්ද්‍රිය අසංවරය නම් ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්තයි නම් ඔහුගේ සමාධියක් පිළිබඳව උණුසුමක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි රෑ දවල් දෙකේ ඉන්ද්‍රිය අසංවරයෙන් ඉඳලා ඉඳලා ඊට පස්සේ පයක් විතර භාවනා කරන්න දැඟලුවට ඒක වෙන්නේ නැහැ. ඒක හරියට කුළු හරකෙක් ගෙනල්ලා මේ මේ හාණ්ඩ දැන් හාණ්ඩ හදනවා වගේ වැඩක් ඌ দমনය කරන්නේ නැතුව. ඒ වගේ වැඩක්. ඉතින් ඒ නිසා මේ කුළු හරකට ඔහේ කුළු වෙලා ඉඳ දීලා අපිට අවශ්‍ය වෙලාවට ඇවිල්ලා මේක හාපන් කිව්වට ඒ සතාගෙන් ඒ ප්‍රයෝජනෙ ගන්න බෑ. එහෙනම් ඒ සතාගෙන් ඒක ගන්න නම් ඔහු ඒ විදිහට හදලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේ සමාධිය කියන එක අත්‍යවශ්‍ය එකක්. ඒ නිසා හිතේ සමාධි ගුණය නැත්තම් ඒ හිත කිසිම වැඩක් නැහැ. පුද්ගලයෙක් වශයෙන් චරිතයක් වශයෙන් ගත්තොත් සමාජයට ඒ පුද්ගලයාට පුළුවන්කම ඇති මුළු රටකට කණ්ඩ දෙන්න. මුළු රටකට බෙහෙත් දෙන්න. මුළු රටකට සේවය කරන්න පාලනය කරන්න පුළුවන් ධනයක් ඇති. හැබැයි ඔහුට විනාඩි 5ක් හිත එක තැනක තියාගන්න බැරි නම් ඔහු මෙරිලා යන්නේ අපායට. ඒ ධනයවත් බලයවත් කුලයවත් කිසිම වැඩකට නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි විනාඩි විනාඩි 10ක් 15ක් භාවනා කරන්න ගියපු කෙනාට විනාඩි 10 15 මේ හිත තමන් කැමති අරමුණේ තියාගන්න බැරි නම් ඔබම සංවේගයට ඇති වෙන්න. මනුස්ස මිනිස්සෙක් වෙලා ලැබුණු මේ මනුස්ස ජීවිතේ මොකටද? බුද්ධපා බුද්ධෝපාද කාලයක් ලැබුම මේ ජීවිතේ මොකටද? මේ ජීවිතේ ධන දාන්න මේ මේවා තිබ්බා කියලා මොකටද? මගේ හිත එක තැනක තියාගන්න බැරි නම් මගේ හිතට හැම වෙලාවෙම සහනයක් නැත්තම් මොකටද මේ මනුස්ස ජීවිතේ කියලා ඔබම ඒ ගැන නිග්‍රහ කරගත යුතුයි. ඒ නිසා මේ සමාධිය කියන එක අද නැති වෙන්න පුළුවන් අපිට. ඒ සමාධිය වඩන්න ඕනේ තියෙනවා. ඒ නිසා සමාධිය දියුණු කරන්නේ නැති කෙනෙක්. ඒ නිසා අපි සමාධිය වඩන්න කියලා ගියන් පස්සේ අපි කියමුකෝ ඔබ යනවා මෛත්‍රී භාවනාව කරන්න වාඩි වෙනවා පැය භාගයක්. දැන් මේ හිත සමාධි වෙන්නේ මේක මට බෑග් කරන්න කියලා අත්හැරියොත් හරියනවද? හරියන්නේ නැහැ. ඇයි බැරි හින්දා තමයි කරන්නේ. ඒ නිසා බැරි බව අපි දැනගෙන කරොත් එයා ඒක අප්‍රිය කරන්නේ නැහැ. ඒක එයා එපා කියලා හිතන්නේ නැහැ. එයා එතන කරන්නේ පුහුණුවක්. අන්න එතකොට එහෙනම් ඒ පුහුණුව කියන එක ඇති කරගන්න නම් ඔහු ඒකේ නිරත වෙන්න ඕනි දඟලන්න. එතකොට එන එකඟ වූ සිතක් ඇති කෙනාට තමයි දානයක් දෙන්න පුළුවන් වෙන්නේ සීලයක් රකින්න පුළුවන් වෙන්නේ දහමක් අහන්න පුළුවන් වෙන්නේ දහමක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ඒ විතරක් නෙවෙයි තමන් තුළ උපන් කුසලයේ අකුසලයේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එකඟ සිත ඇති කෙනාට සමාධිය ඇති කෙනාට එහෙනම් ඕක අපි වැඩි යුතුයි දියුණු කර යුතුයි එහෙනම් මම ඒක දියුණු කරනවද නොදියුණු වෙන විදිහට ඉන්නවද කියලා බලන්න ඕනේ. ඉතින් අන්න එතකොට අපිට තේරෙනවා අපි හැම වෙලාවෙම ඉන්ද්‍රිය අසංවරයෙන් නම් ඉන්නේ. අපි හැම වෙලාවෙම සතියෙන් නැත්තම් සිහියෙන් නෙවෙයි නම් කටයුතු කරන්නේ. ගොවිතැන් කරන්නේ, රස්සා කරන්නේ, කෑම කන්නේ, ඒ වගේම අපි පෞල් ජීවිතයක් ගත කරන්නේ සිහියෙන් නෙවෙයි නම් මතක තියාගන්න. එතකොට වෙන්නේ සමාධියක් නැහැ, මොකවත් නැහැ. අන්න ඒ නිසා මේ අපි තුල වැඩි යුතු දේ නෙවෙයි වැඩේ. එනිසා බුදුරජාණන් වහන්සේ මතකදාර ඔය සබ්බාසව සූත්‍රය දේශනා කරන්නේ අසුතවත් අයු අසුතවත් පුතග්ජනයා අසුතවත් පුතග්ජනයා අයෝනිසෝ මනසිකාන යුක්ත කෙනා මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නෑලු මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නෑ යමක් කරනකොට රාග දේශමෝ වැඩෙනවනම් ඒ විදිහටම හිතනවලු යමක් කරනකොට ආශ්‍රව ගෙවෙනවා නම් ඒ විදිහට කවදාවත් හිතන්නේ නැලු අසත් අසෘතවත් කෙනා ධර්මය අහලා නැති කෙනා. ඉතින් ආන්නේ නිසා තමයි අපි ඒවා මේ බන මේ බන පද ඔයත් අහලා නැතිව නෙවෙයි. මේ සීල සමාධි ප්‍රඥා මේ සද්ධාව සීලය සද්ධාව සතිය වීරිය සමාධිය ඕවා කී පාරක් අහලා ඇද්ද? ඔවා කී පාරක් අපි මේ ශ්‍රවණය කර කර ඇද්ද? නමුත් ඒ දේවල් අපි ගාව නැහැ කියන්නේ අපි දහම් සරණ අපිට නැහැ. අපිට බුදුන් සරණ අපිට නැහැ කියන එක. අන්න ඒ නිසා අපි දඟලන්න ඕනේ. උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා සමාධිය දැන් අපි අපිත් ඒ වගේ දැන් අපි පැවිදි වුණා කියලා සිවුර දරාගත්තා කියලා මේ ගිහි කටයුතු කරේ නැහැ කියලා අපිත් වාඩි වුණාම එකපාරම හිත එකඟ වෙන්නේ නැහැ. හිත දුවනවා. හැබැයි දියුවට ඒක අතහරින්නේ අතහරින්න ඇතුව නැවත නැවත මේ හිතත් එක්ක දඟල දඟලා ඒක ඇයි දුවන්නේ කියලා බලලා දුවන හේතුව බලනවා නිධානය බලනවා ඔන්න අපිට බලනකොට අපිට තේරෙනවා මොකක් හරි අපේ තියෙන අපේක්ෂාවක් මේ දේ කරගන්න තියෙනවා මේ දේ මේවා කරන්න තියෙනවා මේ දේ ඕනේ කියන ඔන්න අපේක්ෂාව බලාපොරොත්තුව තියෙනවා. ඕකත් එක තමයි අපේ හිත එහාට මෙහාට දුවන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ දැඩිව උපාදාන වෙච්ච එක. ඉතින් අන්න ඒ නිසා ඒ අපේ අපි හිත සමාධිමත් කරනකොට දැන් අන්‍ය ශාසනවල දැන් යම් කිසි කෙනෙක් ඒ වගේ රැකගන්න දැන් ඔය සමන මණ්ඩික සූත්‍රයේ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ උත්තරමානවක තුමා ගියන් පස්සේ ඔය මේ මේ සමන මණ්ඩික පුත්ත කියන අන්‍ය පරිබ්‍රාජකයෙක් ගාවට එයා දුන්න උපදේශ මොකක්ද ඇහෙන් රූප නොදැක ඉන්නවනම් හොඳයි. කනෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවනම් හොඳයි. අන්න එතකොට මේ රූප දැක්කොත් තමයි ප්‍රශ්නේ. ශබ්ද ඇහුවොත් තමයි ප්‍රශ්නේ කියලා මේක මගේ ඉන්ද්‍රිය භාවනාව කියලා පෙන්වනවා. කවුද කිව්වේ ඔය අන්නේ තීර්ථක සාසනවල හැටි. ඉතින් ඒවා රූප නොදක ඉන්න උත්සාහවත් වෙනවා ඉන්නවා. ශබ්ද අහන්න නැත් අශබ්ද අහන්න නැතුව ඉන්න අය උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් තමයි එතෙන්ට ගියේ. ආපහු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ මේ කතාව කිව්වහම බුදුරජාණන් වහන්සේ මොකද්ද දීපු උත්තරේ? මහණෙනි ඉතින් ඔය සමන මණ්ඩිකා පුත්ත කියන ආකාරයට ඇහෙන් රූප දකින්න නැතුව කනෙන් සද්ද අහන්න නැතුව ඉන්නවනම් ಜಾති අන්ධයත් ಜಾති බීරත් පිරිපුන් කුසල් ඇති කෙනෙක් උතුම් කුසල් ඇති කෙනෙක් කියලා කියන්නේ. ඇයි යාට රූප පේන්නෙම නැහැ. ඒ නිසා අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඉතින් ආන් ඒ නිසා මේ භාවනාව තුළින් අපි භාවනාවකට වාඩි වෙලා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව හෝ කුමන හෝ භාවනාවක් කරනකොට අපි තේරුම් ගන්න ඕනේ ඇයි භාවනා කරන්න බැරි. එතකොට අපිට තේරෙනවා එක්කෝ හිත එක එක අරමුණු වල දුවනවා. එහෙම නැත්නම් හිත කම්මැලි වෙනවා. කියලා මොනවා හරි දෙයක් අපිට තේරෙනවා හිතේ ඇයි භාවනා වෙන්නේ නැත්තේ කියලා. අන්නේ වෙන්නේ නැති කාරණාව මොකක්ද කියලා ඉස්සෙල්ලා හොයාගන්න හොයාගෙන ඒක මොකක්ද අරමුණ. ඇයි ඒ අරමුණට අපි දුවන්නේ නැවත නැවත කියලා බලන්න ඕන. අන්න බලනකොට අපිට තේරෙනවා ඒකේ තණ්හා කැමැත්තක් හෝ අකමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ඒකේ මුලාවක් හෝ තියෙනවා කියලා අපිට මේ කාරණාව තේරෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ අපි දියුණු කරගත යුතු වැඩිය යුතු ධර්මයෝ තමයි සමාධිය වැඩි යුතුය. එනිසා හිත එකඟ කරගන්නා වැඩපිළිවෙලේ අපි නිරත එනිසා සමාධියට අනුග්‍රහ පිණිස පවතිනවා කාරණා හතක්. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සතිය. ඔය හත මේ සම්මා දිට්ඨි අනුග්‍රහ පිණිස පවතිනවා. ඒ නිසා සමාධිය වඩන්න බෑ ඔය කියන සම්මා වාචා ආදී සීලය නැත්තම්. ඊට පස්සේ වීරිය නැතුව සමාධිය වඩන්න පුළුවන්ද? බෑ. ඒ වීරිය නැති කෙනා තමයි චුට්ටක් කරනකොට හිත දුවනවා මේක නම් බෑ කියලා නැගිටලා යන්නේ. ඇයි වීරිය නැහැ. වීරිය අනුග්‍රහය සමාධියට නැති වුණොත් කවදාවත් එයාට සමාධියක් වඩන්න බෑ. ඊළඟට සතිය. සිහිය කියන එක නැත්තම් අරමුණෙන් අරමුණු දුවනවා. ඒතකොට සමාධිය කියන්නේ මොකක්ද? එක් අරමුණක් තුල වැඩි වේලාවක් තබාගෙන. එක් අරමුණක් කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න. කුසල චිත්ත ඒකාග්‍රතාව. කුසල් සිතක් තුල. කුසල සිතක් තුල වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒකට කියන්නේ සමාධිය කියලා. එතකොට ඒක පවත්වන්න පුළුවන් සිහිය නැතුව. බෑ. එහෙනම් සමාධියට සතිය අනුග්‍රහය අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙනම් මම මේ මෛත්‍රී භාවනාව කළ යුත්තේ සිහියෙන් කියලා ඔන්න යාට වැටෙනවා. ඒකයි මේ නුවණ තියෙන කෙනා වේගෙන් යනවා. නුවණ නැති කෙනා හැමදාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හරියට අර මේ මේ උපමාවක් පෙන්වන්නේ මොකද්ද? මේ මේ හැන්ද හැන්ද කොච්චර ව්‍යංජන කෑල් ගෑවත් ව්‍යංජන රසය දන්නේ නැහැ. නේ? හැබැයි දිව දිව තමයි මේ වෑංජන රසයේ ස්වල්ප දේ රසයේ බව දිව දන්නවා. හැබැයි හැන්ද උදේ දවල් රෑ වෑංජන කාලයක් ඒක දකින්නේ. අන්න ඒ වගේ තමයි නුවණ නැති කෙනා රෑ දවල් දෙකේ සිල් රැක්කත් සමාධිය වැඩුවත් එයාගේ ඒව වැඩෙන්නේ නැහැ. ඇයි එයා ඒ වැඩෙන විදිහට නෙවෙයි කටයුතු කරන්නේ. ඒ නිසා ප්‍රඥාවන්තයාම මේ ශාසනය ඉක්මනට යනවා. දැන් බලන්නකො බෝසත් චරිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේලාගේ පාරමී කාලයේ ගත්තාම වැඩිම 16 අසංකේය. ඊට පස්සේ 8 අසංකේය. ඊට පස්සේ සාරාසංකේය. දැන් 16 අසංකේය සාරාසංකේය දක්වා අඩුුනේ මොකක් නිසාද? ප්‍රඥාව නිසා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා සාරාසංකේය කල්පලක්ෂයයි පෙරුම් සද්ධාධික බුදුරජාණන් වහන්සේලා 16 අසංකේයයක් පෙරුම් පුරා. එහෙනම් බලන්න මේ ප්‍රඥාව කියන එක මොන තරම් වටින දෙයක්ද. ඒ ප්‍රඥාව වඩන්න පුළුවන් එකක්. අද අපිට ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. හැබැයි ඇති ටිකක් ප්‍රඥාව නැතුව නෙවෙයි තියෙනවා. උපදින්ම ප්‍රඥාව තියෙනවා. නමුත් ඒක නියම මේ ආර්ය ප්‍රඥාව බවට පරිවර්තනය කරනවා. ඒක වැඩි යුතු ධර්මයක්. ඒ ප්‍රඥාව වඩන්න නම් අපි මොකක් කර යුතුද? ඒ ප්‍රඥාව කියන එක අපි අහගන්න ඕනේ. සත්පුරුෂයන්ගෙන් අහගෙන ඒක දරාගෙන ඒට අනුව මනස පවත්තන්න මනස පවත්ත පවත්ත මේක තේරෙන්නේ මේක මට මෙන්න මෙහෙම තේරුණා මේ හරිද ඔන්න අහනවා කියලා මහන්න මේ ශාසනයේ සම්මාදිට්ඨිය සාකච්ඡානුග්‍රහිත වේ සුතානුග්‍රහිත වේ ඊට පස්සේ සීලානුග්‍රහිත වේ සමතානුග්‍රහිත වේ විපස්සනානුග්‍රහිත වේ කියන. එතකොට ඔන්න ඔය අනුග්‍රහ පංච අනුග්‍රහිත සූත්‍රය පෙන්වන්නේ එතකොට යම් සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක සම්මා දිට්ඨිය තියුණු තියුණු වෙන්න නම් ඔහු නිතර සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන අන්නාර සම්මා දිට්ඨිය වැඩෙනවා. ඒ තමන්ගේ සම්මා දිට්ඨිය දියුණු වෙනවා. සුතානුග්‍රහිතා. ආ ඒ අහනවා නැවත නැවත අපි භාවනාවට අදාළ දේශනා පොතපත මේවා අහනවා දේශනා. අන්න එතකොට සුතයෙන් සම්මා දිට්ඨිය අනුග්‍රහය ලැබෙනවා. ඊට පස්සේ සමතානුග්‍රහිතා හිත සමාධිමත් කර කර අරක දිහා බලනවා නුවණින් දැන් Tamanට වැටහිච්ච දේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දේශනා කරන මහණෙනි අනාගතේ නිරුද්ධ වෙලා. අතීතේ නිරුද්ධ වෙලා. අනාගතේ ඉපදිලා නැහැ. වර්තමානයේද මේ හටගන්න එක මෙතනම නිරුද්ධ වෙනවා කියලා ඔන්න අපිට සම්මාදිට්ඨියෙන් දහමක් පෙන්නනවා. දැන් අපිට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද දැන් අතීතේ නිරුද්ධ වෙලා කිව්වට දැන් ඔය අපිට සිහි කරන්න පුළුවන්නේ. දැන් අතීතේ නිරුද්ධ වෙලා නම් ගියපුවාම අයත් ඔය පේන්නේ කියලා ඒ වගේ අපිට අර මෝඩකම තියෙනවා. දැන් කරපු කියපු දේවල් අපිට සිහි වෙනවා. දැන් සිහි වෙනකොට අතීතේ නිරුද්ධ වෙලා නම් මම සිහි වෙන්නේ කියලා ඔන්න අපිට අදහසක් එනවා. ඊට පස්සේ තව පැත්තෙන් අදහසක් එනවා. එහෙනම් අතීත නිරුද්ධ වෙලා නම් අපිට ජීවත් වෙන්න බෑනේ. එතකොට කොහොමද අපි එදිනෙදා ජීවත් වෙන්නේ? අම්මා තාත්තා මතක නැති වෙයි. දරුවෝ මතක නැති වෙයි. ගෙවල් දොරවල් මතක නැති වෙයි. අතීතේ නිරුද්ධ වෙලා නම් කියලා ඔන්නෝම අදහසක් එනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරේ කියලා ආන්න විමසනවා. ඒක තමයි මේ මෙයා මේ නුවණින් විමසනවා කියලා කියන්නේ. ඒක සාකච්ඡා කරනවා. අන්න එතකොට අපිට ධහමෙන් ලැබෙනවා අතීතේ දැන් අපිට මේ ශබ්ද ටිකක් ඇහුණා. දැන් අපිට යමක් පේනවා නම් මේක පේනුනේ කුමකින්ද? මේ හේතු ධර්ම ටික සකස් වීම නිසා. ඒ කියන්නේ මේ shabdේ කියන එක ඇහෙන්නේ නැහැ කවදාවත් මේ වස්තු දෙකක් නොගැටුණා. ඒ වස්තු ගැටීම ධාතුන්ගේ ගැටීම වෙන්වීම ස්පර්ශ වීම කියන මේ කාරණා නිසා shabdේ කියන එක උපදිනවා. එතකොට ඒ ප්‍රත්‍ය නිසානම් පෙර නොතිබීම නම් ඒ shabdේ හටගත්තේ ඒ શબ્දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒක ධර්මතාවයක්. ඒක ධර්මතාවය. එතකොට ඒ වගේ තමයි අපිට මේ අහන දේවල්, කතා කරනවා කියලා ඇහෙන දේවල්, පේන දේවල් ඔය ශබ්ද නීතිය තමයි හැම එකටම තියෙන්නේ. ශබ්ද නීතිය අපි හොයාගත්තු බොහොම ලේසි මේ අතීත අනාගත මේ තුන් කාලය අපිට වෙන් කරගන්න බොහොම ලේසි කාරණාවක් තමයි ශබ්දය කියන එක. හොඳට පැහැදිලිව පේනවා මේ ශබ්දය කවදාවත් මේ උපකරණ වලට අයිති නෑ කියලා. ඇහෙන ශබ්දය. ඒ ශබ්දය ඒ උපකරණ නිසා ඒ අවස්ථාවට උපදින එකක්. එතකොට ඒ අවස්ථාවට උපදින එක අපිට පැහැදිලිව පේනවා ඒක දැන් නැති වෙනවා. එහෙනම් ඒ හටගත්තු ශබ්දය ආපහු උපකරණ ඇතුළට ගියාද? ඒ ශබ්දය අහසට ගියාද? ඒ ශබ්දය අපිට ගන්න පුළුවන් තැනක කොහේ හරි තැම්පත් වුණාද? තේරෙන කාරණාව නුවණින් හොයලා බලන කෙනෙකුට අපි කියනවා ඒ shabdයට කියන්න වෙන්නේ නිරුද්ධ වුණා කියලා තමයි කියන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ ඔය වගේ දේශනාවක් වච්චගොත්ත මං හිතන්නේ සූත්‍රයේ දේශනා කරන්නේ මේ වගේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දේශනා කරන මහණෙනි අතීතේ නිරුද්ධ වෙලා කියලා දැනගත්තොත් අනාගතේ ඉපදිලා නැහැ කියලා ඔහුට සාත් වුණොත් වර්තමානයේ මේ හටගන්න එක නිරුද්ධ වෙනවා කියන තැන ඔහු හිටියොත් දුකේ කෙලවර වීම මේකයි කියනවා. දුකේ නිවීම මේකයි කියනවා. ඒතකොට වච්චගොත්ත අහනවා ස්වාමීනි එබඳු කෙනා ඔය දුක් කෙලවර කත්තු කියනවා කොහෙද උපදින්නේ කියලා. එතකොට මොකද්ද දෙන උපදේ? උපදින්නේ යන්න නොයදේ. එහෙනම් ස්වාමීනි උපදින්නේ නැද්ද? ඒ පුද්ගලයා. උපදින්නේ නෑ යන්නද නොයති. එහෙනම් උපදින්නත් පුළුවන් නම් නැති වෙන්නත් පුළුවන්ද කියලා ඒකද නොයදී කියනවා. අනේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා මුලින්ම සද්ධාවක් තිබුණා දැන් ඒකත් නැති වුණා කියලා කිව්වා. ඇයි මේ ලෝකයා දන්න විදිය? මුලින් ඔබ වහන්සේ කෙරේ සද්ධාවෙන් ආවේ දැන් කියනවා දැන් එයා උපදින්නේ නැහැලු කියලා. දැන් මම මම කියලා අල්ලගෙන ඉන්න කෙනාට කිව්වහම ඕක තමයි. දැන් ඒකනේ අපි කිව්වේ බණ දහම් නොදන්න කෙනාට බණ කියන්න ගියොත් වෙන්නේ මොකද? කියන කෙනාට පිස්සු කියලා තමයි හිතන්නේ. ඉතින් ඒතකොට එයාට පිස්සු කියලා හිතනවා. එයාට මොකක් හරි මානසික ලෙඩක් කියලා හිතනවා. ඒක සාධාරණයි. මොකද මේ මෝඩකමක් තුල ඉන්න කෙනාට එයා හැමදාම බලන්නේ ඒක ඇතුලේ. ඒ නිසා තමයි වච්චගොත්ත පිරවැයත් ඇහුවේ ඔය කෙනා කොහෙද උපදින්නේ? ඇයි යාලා හිතන්නේ එහෙම කෙනා ස්ථිර වූ තැනක් තියෙනවා බ්‍රහ්ම ලෝකයක් කියලා කොහේ හරි ඒකේ සදාකාලිකව ගිහින් ඉන්නවා. කොහොම අදහස්නේ තියෙන්නේ. අන්න ඒක කියවනම් එයාට තවත් හොඳට සද්ධාව ඇති වෙනවා. හැබැයි උපදිනවා කියන එක අහන්නවත් එපා. ඕක වැරදි කියපු ගමන් අර ඒක සද්ධාව බිඳුවටම බැස්සා. ඒ නිසා තමයි කිව්වේ මුලින් සද්ධාවත් තිබුණා නම් ඒකත් අතුරුදහන් වුණා. ඒ වුණාට මට මේක තේරෙන්නේ නැහැ ස්වාමීනි කියලා දෙන්න කියලා. ඊට පස්සේ මොකද්ද උත්තරේ? බුදුරජාණන් ලස්සන උපමාවක් කියනවා. ඔබ හිතන්ද ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනවා කියලා. ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනකොට කෙනෙක් ඇහුවොත් ඔය ගින්න මොකක් නිසාද ඇවිලෙන්නේ කියලා ඇහුවොත් මොකද්ද ඔබ දෙන උත්තරේ කියලා. එතකොට වජ්ජකොත්ත කියනවා ස්වාමීනි මගෙන් කෙනෙක් මං ඉදිරියේ මේ පේන්න ගින්නක් ඇවිලෙනවා. ඒක ඉන්න මොකක් නිසාද ඇවිල්ලන්නේ කියලා ඇහුවා ස්වාමීනි මම කියනවා මේ තනකොළ දර ලී කෑලි තුන කාස්ට නිසා ගින්න ඇවිලෙනවා කියලා කියනවා. ආ හොඳයි වච්චක. ඔබ ඉදිරියේ ඔය ගින්න නියුණොත් ඔබ මොකද්ද කියන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි තුන කාස්ට නිසා යම් ගින්නක් ඇවිලුණා නම් ඒ ගින්න ඒව නැති නිසා නිමුණා කියලා. එතකොට කෙනෙක් ඇහුවොත් ওই නිවුණු ගින්න උතුරු දිශාවට ගියා. දකුණු දිශාවට ගියාද කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ? අනේ ස්වාමීනි එහෙනම් අහන්න සුදුසු නෑ. අන්න යාම උත්තර දුන්නා. යාම උත්තර එහෙම අහන්න සුදුසු නෑ. ආන්න ඕක තමයි කිව්වේ. දැන් ඔය උපමාව නොකියා යාට තේරෙයිද? ඒ නිසා තමයි මේ සාධනේ මේ වගේ ගැඹීර දේවල් වටහා ගන්න උපමා පෙන්න. අන්න එතකොට ඒ කාරණාව තේරෙනවා. ඒ වගේ දැන් හේතු නිසා තෘණකාෂ්ඨ නිසා දර නිසා ගින්නක් කැවිලෙනවා නම් මේ දර දිග දර ටික නැති වෙනකොට කියන්නේ මොකද්ද ඒ ගින්න නිවුණා ඒ ගින්න නිවුණා ඒ ගින්න උතුරු දිශාවට ගියා දකුණු දිශාවට ගියා බටහිර දිශාවට ගියා නැගෙනහිර දිශාවට ගියා කියලා කිව්වොත් ඔහු බාලයෙක්යි හඟිනවා ඔහු නොදන්නා කෙනෙක් අනුවණයෙක්යි කියලා හිතනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ මුලින්ම කිව්වේ අන්‍ය තීර්ථක වූ අන්‍ය ලබ්ධි ගත්ත මිත්‍යා දෘෂ්ටික දහම් දරන ඔබට ওই කාරණාව වැටහෙන්නේ නැහැ. ඔබ හැමදාම එකතු කරේ රැස් කරේ අන්‍ය ධර්මයක්. ඒ නිසා මේ කාරණා ඔබට තේරෙනවා කිය තේරෙන්නේ නැහැ කියන එක පුදුමයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මහණෙනි අන්න ඒ වගේ තමයි. මහණෙනි මේ යම් දුකක් තියෙනවා නම් මේ දුක තියෙන්නේ තණ්හාව නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහයට කෙරෙහි තණ්හාව තියෙන තාකල් දුක තියෙනවා. එතකොට ඒ තණ්හාව අවිද්‍යාව නිසාමයි අපි අතීතයේ තියනවා කියලා ගන්නෙ. හැබැයි අතීතයේ තියනවා කියලා හිතනකොටත් ඒක දැන් නැහැ. නිරුද්ධ වෙලා. එතකොට වරක් හටගත්ත shabdaya අපිට ජීවිතේ කවදාවත් අය අහන්න බෑ. අහනවා නම් අපිට ඒ බඳු ප්‍රත්‍යක් ඇති කරලා උපද්දවා ගන්න පුළුවන්. එතකොට ඒ શબ્දය අහන්න පුළුවන්. එතකොට අපි ඒකට කියන්නේ නෑ ඒ શબ્දේ කියලා කියන්නේ නෑ. අන්න ඒ වගේ කෙනෙක් ඒ අතීතය ඇති බවට අපිට හම්බෙනවා. අතීතේ තියනවා කියලා කියනවනම් ඒ මොකක් නිසාද? අතීතේ තියෙන නිසාද? නෑ අවිද්‍යාව නිසා තණ්හාව නිසා අතීතේ තියනවා කියන අපි තුල අදහසක් තියෙනවා අදහස නිසා අපිට හිතෙනවා අතීතේ තියෙනවා කියලා හැබැයි මතක තියාගන්න ඔය අදහස තියෙන තාක්කල් මොකද වෙන්නේ කරපු කියපු දේවල් වලින් දුක් විඳිනවා කරපු කරපු කියපු දේවල් නිසා කර්ම සකස් වෙනවා කරපු කියපු දේවල් නිසා අපි ඒවට විපාක විඳිනවා එනිසා අතීතයේ ඇති බවට ගන්න කෙනාම නෙවෙයිද නැවත ගිහිල්ලා උපදින්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මොහොතේ අපිට මේ මොහොතේ මරණාසන්න මොහොතේ මේ මරණාසන්න මොහොතේ අපි කරපු දෙයක් සිහි වෙනවා. සිහි වෙනකොට එදා මං කරපු දේ මේ දේ මං කරානි කියලා ගත්තොත්ම නේද අපිට ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ. ඒ දේ සිහි වෙනකොටම අපිට තේරුණොත් ඒක දැන් නිරුද්ධයි කියලා. යන්න තැනක් නැහැ. අන්න ඒකට තමයි නිමුණා කියලා කියන්නේ. තේරුණා. ඉතින් අන්න ඒ නිසා දැන් නැති දේ ඇති හැටියට අපි ගන්නෙ. ඒ නිසා අපේ මනසේ ඒ අදහස නිසායි අපිට දුක් වෙදින්නේ. මොකද අතීතේ තියනවා නම් අතීතේ නිරුද්ධ කරලා නම් අපිට අතීතේ නැති කරලා අමතක කරලා නම් නිවන් දකින්න වෙන්නේ අපිට කවදාවත් තනියම කැලේකට ගිහිල්ලා නිවන් දකින්න බෑ මේ ඔක්කොම අස් කරන්න වෙනවා ඒ නිසා ඒ ඒ තන මේ මොහොතේ හටගන්න එක මෙතන නිරුද්ධ වෙනවා දැන් උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න දැන් මේ මම මෙතෙන්ට වඩින්න අවස්ථාවේදී ඒ කියපු සිද්ධි ධාමයන් ටික ආපහු හැරිලා බැලුවොත් අපිට ඒ සියල්ලම නිරුද්ධයි. හැබැයි අපිට සිහි කරන්න බැරිද? සිහි කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සිහි කරන එක, ඒවා සිහි කරලා අපි ලෝකේ කටයුතු කරන එක නෙවෙයි. ඒවා ඇති බවට ගන්න එකයි ප්‍රශ්නේ ඒ නිසා ඕක දැනගත්තත් ඕක කෙනෙක් දන්නවා කෙනෙක් නොදන්නවා. නොදන්න කෙනාට මේක හොඳ සම්මාදිට්ඨිය. හැබැයි දන්න කෙනාට දන්න කෙනාත් මේකේ හැබැයි රැවටෙනවා. එහෙනම් මේ දෙන්නම මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? මෝඩකම ගෙවෙන විදිහට බලන එක. අතීතේ දැන් අපි කරපු දෙයක් සිහි වෙනකොටම මොකද්ද අපි හිතන්න වෙන්නේ? ඒක දැන් නිරුද්ධයි. ඒක නිරුද්ධයි. එහෙනම් එහෙනම් සිහි වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ආ මෙතන තියෙන මෝඩකමට මෙතන තියෙන පුරුද්දටයි ඒ සිහි වෙන්නේ ඒකට කියන්නේ නොදන්නාකම නිසා ඔන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ වෙන කොහොමවත් නෑ අවිද්‍යාව කියලා අපි මොකද්ද කියලා හවොත් අපිට කියන්න පුළුවන් මොකද්ද කියන්නේ දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං කියලා කියන්න පුළුවන් කිව්වට වැඩක් නෑ කිව්වට වැඩක් නෑ ඒක අපේ ජීවිතය තුළ පේන්න ඕනේ. අන්න ඒ නිසා මතක තියාගන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? මට කරපු කියපු දේවල් ඇති බවට වැටහෙන හැම අවස්ථාවක අපේ මනස අවි. ඉතින් එතකොට ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියන එක අපිට ප්‍රායෝගිකව අපිට පේන්න ඕනේ. නේනවාද? ඒ වචන නෙවෙයි අපිට අවශ්‍ය එතකොට අනාගතය පිළිබඳව අපිට ඉපදිලා නැහැ. ඒකට තණ්හා කරන්න දැන් අපිට අනාගතයට තණ්හා කරන්න තණ්හා කරන්න දෙයක් තියෙන්න එපා. නේද? තියෙන දෙයකට දැන් අපිට මේ තියෙන දෙයට තණ්හා කරාට කමන්නේ ඒක සාධාරණයි. මොකද මේක දැන් තියෙනවා අල්ලන්න පුළුවන්. හැබැයි නූපන් දෙයකට තණ්හා කරනවා කියන්නේ ඒක નિરර්ථක දෙයක්. වැඩ වෙන දෙයක්. ඒක හිස් දෙයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අතීතය අනාගතය කියන එක පිළිබඳව නුවණින් දැකලා වර්තමානයේ තුල හිත පිහිටවා ගන්න ඔය දෙකට නොයන විදිහට දැන් අතීතය නිරුද්ධයි කියලා දැනගත්තට පුරුද්ද තියෙන නිසා ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා දැනගන්න එක අවශ්‍යයි. නමුත් ඒක අපි ඒක අපි ධාම අපි තුල තියෙනවා කියලා කියන්නේ එනකොට අපිට ඒක පේන්න ඕනේ. ඒක ගෙවා ගන්න පුළුවන් වෙනවා. අතීතයේ කරපු දෙයක් සිහි වෙනකොටම නෑ ඒක නැහැ දැන්. ඒක නිරුද්ධයි. ඕකේ ඇයි දුක් වෙන්නේ? ඕකේ ඇයි මන් තරහා ගන්නෙ කියන මේ උත්තරේ අපිට එන්න ඕනේ. දැන් ඒක අපිට ආපු තැනක් තියෙනවා. අපි නිකන් සරලව ගත්තොත් අපි කියමු අපි කතා කරන ওই කැඩපතට වැටෙන ඡායාව වගේ ගත්තොත් අපි ආපහු ඒ ඡායාව බලන්න යන්නේ නැහැ. ඇයි ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. තේරෙනවා. කවදාවත් ඒ දැකපු ඡායාව හොයාගෙන යන්නෙත් නැහැ. අපි ඡායාවේ මොන හරි දේවල් කරන්න යන්නෙත් නැහැ. හැබැයි මනසෙන් පහත් තිරිසන් සතා ඒ ඡායාව හොයාගෙන යනවා. ඔන්න ඔය අපි ඡායාව හොයාගෙන යන්නේ නැත්තේ ඇයි? අපි තුල ප්‍රත්‍යක්ෂ වෙච්චි නුවණක් තියෙනවා. ඒ මොකක් පිළිබඳවද? ඡායාව පිළිබඳව. නේ එතන නැහැ කියලා. හැබැයි මේ දැන් අපිට ඇහෙන දේ, දැන් මේ පේන දේ ඒ නුවණ නැහැ. ඒ නුවණ නැති වෙන්න හේතුව තමයි අපි අහක බලලා ආපහු බලනකොට ඒක තියෙනවා. නේ ඒ දේම අපිට පේනවා ඒ දේ අල්ලන්න පුළුවන් ඒ නිසා මේක ඇහින් බලන දේ හිතෙන් හිතන දේ කයෙන් අල්ලන දේ මේ ඔක්කොම එකට ගැට ගැහුනම මොකද වෙන්නේ මෝඩකම හොඳට තර වෙනවා සිහිය නැති වෙනවා උදාහරණයක් හිතන්නකොම ඇහින් බලලා මෝඩකමක් ඇති කරගත්තා ඒ වුණාට දැන් හිතනවා දැන් මේක නිරුද්ධයි කියලා කියනවනේ ඇත්තටම නිරුද්ධයි කියලා බලමුකෝ අල්ලන හා අතටත් අහු වෙනවා අතටත් අහු වෙනවා දැන් එතකොට හිතෙමුත් හිතනවා ඕනනම් දිව ගාලක් බලනවා එතකොට දැන් මේ ආයතන හයකින්ම මෙයාව මුලා කරලා තියෙනවා දැන් එයාව අය ගලවන්න පුළුවන් කමක් නැහැ එකකින් නම් කොහොම හරි ගලවලා දැම්ම හැකියි ඉතින් ඒ නිසා ඒ වගේ මේ ආයතන හයෙන් මුලා කරලා තියෙනවා ඒ ඒ මුලා කරන්නේ කොහොමද මේ ආයතන ඔක්කොම ගැට ගන්නවා ඇයි අපි හිතන්නේ කොහොමද? පේන දේමයි අපි අල්ලන්නේ. පේන දේ ගැනමයි හිතන්නේ. පේන දේමයි රසෙන්නේ. කියලා එකම පේන දේ කියන අරමුණ අරගෙන ඕක අරමුණු කරගෙන ආයතන හයෙන්ම ගැට ගැහුවාම ඒ අරමුණේ හොඳට මුලා වෙනවා. ඒ නිසා අපි නොනැති කෙනා දැනගන්නවා ඇහැට පේන්නේ වර්ණයක්. හැබැයි කයට දැනෙන්නේ වර්ණය නෙවෙයි. එතන හම්බෙන වෙන රූප ඒක එක පැත්තක් අනිත් පැත්තෙන් ගත්තාම ඒ නැවත නැවත ප්‍රත්‍ය තිබුණොත් ඒ වගේ දේවල් උපදිනවා කියන එක නොදන්න කෙනාට ඒකමයි ඒකමයි කියලා පුරුද්ද එනවා. නේද? එතකොට අන්න ඒ පුරුද්ද නිසා දැන් පේනවා. දැන් ඒ නිසා දන්න කෙනා ඕක නතර කරගන්නේ කොහොමද? දන්න කෙනාට ඇති වෙන්නේ පුරුද්ද නිසා. නොදන්න කෙනාට ඇති වෙන්නේ නොදන්නාකම නිසා. හැබැයි දන්න කෙනාටත් පස්සේ දැනගත්තට එයා පුරුදුනේ නොදන්නාකම නිසා. ඒ නිසා මේ කෙලෙස් වලින් වහලා තියනකොට දන්න කෙනා මුල රවටෙනවා, මුලා කරනවා. ඒ තරම් මේ ලෝභය ප්‍රබලයි. දැන් අපි එහෙම නිදඟලන්නේ මේ භාවනා කර කර මේ හිත දුවන්නේ නැතුව අපි අකමැති අරමුණු වල යන්නේ නැතුව තියාගන්න හැදුවට යන්නේ නැහැ. එහෙම බෑ. ඇයි අපි ඒවට පුරුදු කරලා කරලා හිත ඒවට පුරුදු කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න සතිය තිබුණොත් සිහිය තිබුණොත් කවදාවත් යන්නේ සතිය නැති හැම වෙලාවෙම තමයි අපේ අරමුණ වෙනක් එකකට යන්නේ. ඒක ධර්මතාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිහියෙන් යුක්ත කෙනා බාහිර අකුසලයක් විතර්කයක් හිතනවා කියන එකට අභව්‍යයි. ඒක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිහිය නැති කෙනාමයි එන්නේ. අන්න ඒ නිසා තමයි දන්න කෙනා ඒකට යන්නේ මොකක් නිසාද? සිහිය නැතිකම. ඒ නිසා තමයි ඔන්න ඔය කියපු පංච ධර්මයන් දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. එතකොට අපි ප්‍රඥාව ගැන කතා කරේ. ප්‍රඥාව ගැන කතා කරනකොට අපි ප්‍රඥාව කියන එක මුලින් අහගන්නවා. එතකොට අන්න අර වගේ අහගන්නකොට අපිට අතීතේ නිරුද්ධ වෙලා කියනවා අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ ඒ මොහොතේ හටගත් එක ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. වර්තමානයේ උනෝක දකින්න. දැන් වර්තමානයේ පරිහරණය කරන්නේ කොහොමද? අතීතයට යන්නේ නැතුව, අනාගතයට යන්නේ නැතුව. අන්න ඒකයි දැන් අපි අතීතේ නොයා ඉන්නවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපේ වර්තමානයේ තියෙන නුවණ මතයි ඒක සිද්ධ වෙන්නේ. වර්තමානයේ තියෙන නුවණ මතයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි වර්තමානයේ හරි නුවණ පැවැත්වුවොත් අතීත කියන එක ගෙවෙනවා. අනාගතය කියන එක නිරුද්ධ වෙනවා. කොහොමද ඒක පවත්වන්නේ? මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි යමක් අපිට පෙනුණා නම් දික්ටේ දික්තමත්නම් භවිස්සති. ඒ දැකීමක් පමණයි මෙතන තියෙන්නේ. දැක්කා. දකින්න කෙනෙක් ඉන්නවද? නැහැ. නේද? දකින්න අපහු බලවන්ද බෑ. දක්වන කෙනෙක් හෝ දකින කෙනෙක් හෝ දකින දෙයක් තියෙනව නෙවෙයි. අපිට යමක් පේනවා. මේක ඉතින් ගැඹුරුයි ටිකක්. ඒ ඒ ගැඹුරු බව තමයි අපිට ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව තුළ ඉඳන් අපි අරන් යන්නේ. මෙතෙන්ද අරන් යනවා අපි. එතකොට කෙනෙක් දැක්කොත් මේ පේන දේ සත්ව පුද්ගල භාවයෙන් තොරව දැක්කොත් අන්න දැන් අපිට ඕන මේ ඉස්සරහට මිනිස්සෙක් පේනවා. මේවා පුළුවන් තරම් සරල කරලායි කියන්නේ මම. අපිට මිනිස්සෙක් පේනවා. දැන් අපි පේනකොට අපිට කල්පනා කරන්න ඕනේ මොකද්ද? මට හිතනවා මිනිස්සෙක් කියලා. අපිට ධර්මයෙන් උගන්වනවා සත්වයේ පුද්ගලයේ කියන දේ ඒක මිත්‍යාවක් කියනවා. තියෙන්නේ මොනවද? ධාතු ටිකක්. උපස්කන්ධයක් තියෙන්නේ. පේන්නේ වර්ණ සටහනක් පේන්නේ. ඇහෙන්නේ ශබ්ද ටික කියලා ඔන්න අපිට දහමි කියලා තියෙනවා. එහෙම කියලා තියෙන නිසා නමුත් අපිට පේනවා මිනිස්සෙක්. අන්න පේනකොට අපි අන්න කොහොමද දැන් අතීතේ නිරුද්ධ වෙන විදිහට බලන්නේ. එහෙනම් මේ මිනිස්සෙක් පේනවා කියන තැන හොඳට ඒක ගවේෂණය කරලා මම වෙලා බලනවා. මම මිනිස්සයා කිව්වේ කොහටද? ඔන්න කොටස් ටික බලනවා. කොටස් ටික බලන්න බලන්න යාට කොටස් ටික වෙන් වෙන් පේනකොට එයාට මිනිස්සයා කියන අදහස මෙහි Taman තුල හටගත්තු එකක්. ඒ කොටස් වල මිනිස්සෙක් නෑ කියලා අන්න නුවණ එක. නේද? එහෙනම් එතකොට ඒ නුවණ මතම මිනිසයා කියන අදහසට මොකද උනේ? නිරුද්ධ වුණා. ඊට පස්සේ දැන් එහෙනම් අපි තුල අදහසක් තිබුණා. ඒ අදහස අරක දිහා බලනකොට නැති වුණා. දැන් ඊට පස්සේ මොකක්ද කරන්නේ? ඊළඟ තව සම්මාදිට්ඨියක් ඕකේ තියෙනවා. ඔය පේන දේ ඔය මිනිසයා කියන අදහස ඔය පේන දේ මේ මොහොතේ හටගත් එකක්. ඊයේ මිනිස්සයා නෙවෙයි අද දැක්කේ. ඒක අපේ මිත්‍යාවක්. එහෙනම් මිනිස්සයා කියන අදහසත් වැරදි නම් ඊයේ කෙනා කියන එක යන කවර කතාවද? අනාගතේ ඉන්න කෙනා කියන එක ගැන කවර කතාවද? වර්තමානයේ ඉන්න කෙනෙකුත් නැත්තම් අතීත අනාගතයක් ඔහුට පණවන්න පුළුවන්ද මිනිස්සෙකුට? බෑනේ. බෑ. අන්න ඒ නිසා තමයි වර්තමානයේ ඇත්තක් දකිනකොට අතීත අනාගතේ නිරුද්ධ වෙනවා. එහෙනම් අතීතේ අනාගතේ නිරුද්ධ වෙන විදිහට අපි මනස පවත්වන්න වෙනවා. එතකොට අපිට මේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අතීතේ නිරුද්ධයි කියන එක ආ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනෝනේ. ඒ නිසා අපි අතීතේ තියනවා කියලා හිතන්න ඕද නැහැ. ඒක පව් කියලා එහෙමද හිතන්න ඕනේ. නෑ. එහෙම හිතලා තියන්නේ නැහැ. එහෙම සමහර අය හිතනවා. නේද? ඒ නිසා ඒක නෙවෙයි අපිට ගන්න. බුද්ධ බුදුදහම කියන්නේ අන්‍ය ආගමික වලට එහා ගියපේ. අන්‍ය ආගමික වල තමයි ඕක කියන්නේ. නේද? ඔන්න මේක කරොත් දෙවියන් වහන්සේ ඉතින් බලාගන්නේ. නේද? එයා මේ මෙහෙම කරොත් නේ දෙවියන්ගේ කැමැත්ත අනුව සිද්ධ වුණා. හැබැයි ওই දෙවියෝ කොහෙද ඉන්නේ ඔය කියපු කෙනා එහෙම තැනට ගියාල මොකවත් හොයන්නේ. හෙව්වොත් එහෙම ඔන්න දෙවියෝ කෝප කරගන්නවා කියලා එතෙන්ටත් වාරණේ දාලා තියෙනවා. ඕක තමයි යන්නේ සාසනවල ස්වභාවය. හැබැයි මේ සාසනේ එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන දේ උන තර්ක කරන්න. තර්ක කරන්නේ තම වාදයකින් දිනන්න නෙවෙයි කාරණාව පැහැදිලි කරගන්න. ඊට පස්සේ යන්න බලන්න. ඊට පස්සේ දැන් අපිට මිනිසයා කියන අදහස එනකොට බුදුරජාණන් වහන්සේ අපිට හිතන්නේ මොකයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මම සම්මා සම්බුද්ධයි මං කියන දේ පිළිගන්න ඕනේ ඔබ මේක පිළිගත්තේ නැත්නම් ඔබ නිරයට යනවා කියලා එහෙම දේශනාවක් කරේ නැහැ. මහණෙනි අහන්න සුතා දසා පරිජිතා වනසා මනසා උපේක්ඛිතා අහන්න අහලා දැනගෙන හොඳට හිතලා බලන්න. අන්න හිතකොට දැන් මම මට පේනවා මිනිස්සෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන මේක මිනිස්සෙක් නෙවෙයි කියලා. ඒ තියෙන දේ බුදුරජාණන් වහන්සේ පෙන්නන හැබැයි අන්‍ය අය වගේ මේක මිනිස්සෙක් නෙවෙයි කියලා නතර කරේ තියෙන දේ පෙන්නවා. අන්න තියෙන දේ පෙන්නර ඇත්ත පෙන්නවා. පුළුවන් නම් ඔය ඇත්ත වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න. හැබැයි පුළුවන් නම් ඒක බොරු. නේද? මේක කෝප්පේ කියලා අපි මේක ඇත්තයි කියලා හිතාගෙන ඉන්න අපිට මේක ඇත්තනම් කවදාවත් මේක වෙනස් කරන්න බෑ. තේරෙනවද? මේ කෝප්පේ කෑලි වලට කඩනකොට මේකට කෝප්පේ කියන්න බැරි නම් එහෙනම් මෙතන තියෙන සම්මුතියක් මිසක ඇත්තක් නෙවෙයි නේද? එනිසා එකයි කියපු එක දෙකට කඩන්න පුළුවන් නම් එතන එකක් තිබිලා තියෙනවද? නෑ. එකක් තිබිලා නෑ. එතන එක දෙකට කඩන්න පුළුවන් නම්. එහෙනම් ඒ එකක් කියන එකම බොරුවක්. අන්න ඒ වගේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වන ඒ පෙන්නපු ඇත්ත එකයි බුදුරජාණන් වහන්සේ සිංහනාද කරන්නේ. මානෙන් දෙවියන් සහිත මරුන් සහිත සමන බගුණන් සහිත මේ තුන් ලෝකේ යමෙක් ඇවිල්ලා කියනවා නම් මේ දුක්ඛ සත්‍ය හැර මං වෙන දුක්ඛ සත්‍යයක් පනවනවා කියලා ඒක හරියට මොකක් වගේද කියලා ගේක අත්තිවාරම් කොටස නැතු උඩ කොටස හදනවා වගේ කියන. ඒක කවදාවත් වෙන්නේ නැති එක. ඒක වෙන්නේ නැති එක. ඒ සාමාන්‍යයෙන් මම සිංහනාද කරනවා. මම ਸਰවඥතා ඥාණයට පැමිණියා කියලා. ආසබන් තානම් පටිජානාති. මම මේ පිරිස්මැද පය ගහලා සිංහනාද කරන්නේ මේ ඛණ්ඩිතාවයකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු මහත්‍රයක් පමණමයි යම් තාක් ලෝකේ රූප තියෙනවා නම් කෙනෙක් ඇවිල්ලා කියනවා නම් ඔබ වහන්සේ මෙන්න මේකේ පළවෙනි ධාතු තියනවාද බලන්න කියලා නෑ කියලා එකක් පෙන්වොත් එහෙම එකක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නෑ. යම්තා කුමන හරි ලෝකේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, නිරයේ, പ്രേත ලෝකේ කුමන හරි තැනක රූප කියලා යමක් තියෙනවා නම් ඒ හැම රූපම චතුන්නංච මහ භූතානං උපාදාය රූපං සතරන් හා ධාතුන් උපාදාය රූපත් කියන ඕකිනුයි හැදිලා තියෙන්නේ කියලා ඔන්න අපිට දහමක් පෙන්නවා. දැන් අපි පුරුදු කරොත් අපිට පේන හැම එකක්ම ධාතු හැටියට බලන්න. හොඳට හිතලා බලන්න. දැන් අපිට කෙලස් එන්නේ මේ දේවල් කෝප බිඟම් මිනිස්සුයෝ දුව දරුවෝ රණ්ඩිදී මිලමුදල් කියලා ගන්න නිසායි අපිට කෙලෙස් ආවේ දුක ආවේ තරහ ආවේ හත්තු මෙරේ හොරකම් කරේ කාමී වර්ගව හැසිරෙවේ ඒ නිසා හැබැයි අපි දැක්කොත් මේ ඔක්කොගෙම තියෙන එකම දෙයක් හැටියට එතකොට අපිට කවදාවත් දඩු මුගුරු ගන්නෙ නෑ රකින්න යන්නේ නෑ කෙලෙස් ඇති වෙන්නේ නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔන්න තියෙන දේ බලන්න. අපිට රන්දිදී පේන කොටත් මේක ශ්ලෝක සම්මුතියක්. ඔතන තියෙන්නේ පටවි ධාතු සම්මුතිය. ඒ පටවි ධාතුවේ නානත්වයක් තියෙනවා. වර්ණේ නානත්වයක් තියෙනවා. හැඩේ නානත්වයක් තියෙනවා. ධාතුවේ නානත්වයක් තියෙනවා. ඊට පස්සේ අපිට තවත් පේනවා ආහාර පිඟාන. තවත් පේනවා අපිට මේස පුටු ටිකක්. ඔය ටිකේ තියෙන්නේ මොනවද? එහෙනම් ඔතන තියෙන්නේ පටවි ධාතු ටිකක්. කියලා අන්න ඒ විදිහට කෙනෙක් Taman මේ ආයතන හයට යමක් ඇහෙනවා නම්, පේනවා නම්, දැනෙනවා නම්, විඳිනවා නම්, විඳ ගන්නවා නම් හැම එකක්ම ওই ධාතු හැටියට ওই ධාතු සංඥාව දිනු කරගත්තොත් එයාගේ කාම සංඥාව අතුරුදහන් වෙනවා ධාතු සංඥාව එළඹ සිටිනවා. ඒ නිසා ධාතු සංඥාව එළඹ සිටින කෙනාට මේ ගමන් මඟ පහසුයි. ඒ යාට ඇත්ත පේනවා සිහිය නුවණ තියෙනවා. කාම සංඥාව තුල තමයි මේ ඔක්කොම ඇනුම් බැනුම් ගහගැනුම් නින්දා අපාස කලකෝලාල ඔක්කොම මොකක් හින්දාද මේකට වඩා මේක හොඳයි ඕක මගේ ඕක මගේමයි ඒ හින්දා තමයි ඒ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නේද ඒ නිසා ඒක මම හෝ මගේ නෙවෙයි මොකක්ද ඒක එතන යම් හේතු ධර්මතාවයක් නිසා හටගත්තු එකක් ඒක මගේ කියලා අල්ලා ගන්න දැන් දිව්‍ය ලෝකයේ ඉන්න දිව්‍යාංගනාවට එකපාරම එනකොට ඇකේ දරුවෙක් පහළ වෙනවා. එතකොට ඒ මගේ දරුවා කියලා හදාගන්නවා. ඒ මගේ දරුවා. එහෙමනේ දැන් අපි මව කුසේ වුණත් කොහෙන් හරි චුත වෙච්ච විඥානයක් මව කුසකට බැස ගන්නවා. සමහර විට ඒ gedara ඉන්න බල්ලා බැලලි මැරිලා ගිහිල්ලා ඒ gedara ඉන්න කෙනාගේ මව කුසේ පහළ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කාලයක් ගහලා එලවලා දාපු ඒ බල්ලා බැල්ලි දැන් මගේ දරුවා වෙලා. ඕක තමයි සම්මතිය. නේ. ඉතින් එහෙනම් ඒවා මගේ මම කියලා අපි අල්ලාගන්නේ ඒ හේතු ධර්ම නිසා හටගත්තු ඒ ධාතු සමූහයක් ඔන්න ඔය හිත තියන්න පුළුවන්. ඒ නිසා අපිට මැටි ගොඩක් කියලා දකින තාක්කල් මැටි වලට අපිට ආසාව වෙන්නේ නැහැ. ඒක මැටි. හැබැයි ඕක මැටි ගොඩ අරගෙන විසීතුරු බාණ්ඩ හදලා ඒවා ලස්සන කරලා තින්තාලේප කරලා වතුර බොණ්ඩ කෑම කණ්ඩ පරිහරණය කරන්න සකප් තත්වයට පත් කරපු ගමන් අන්න අපිට මොකද වෙන්නේ? මැටි කියන සංඥාව වලින් එනවා පිඟංකෝප්ප කියන සංඥාවක් එනවා. ආන්න දාගන්න. ඒ තමයි කිය බුදුරජාණන් වහන්සේ දේශනාවේ සංඛාරේ විකාර වෙනකොට වෙන ලක්ෂණයක් වෙන පඤ්ඤාවක් ඒ කිව්වේ මොකද්ද? සංකාරයේ හැටියට ගන්නකො මැටි ගොඩ. ඔන්න සංකාරය. මේ සකස් සංකාරය කියන සංකතය. සකස් වෙච්චි එක. සංකාරේ විකාර වෙනවා කියන්නේ මොකක්ද? සංකාරය අපි මොනවා හරි කරලා කෝපයක් වගේ හදනවා. ඔන්න අර මැටි ගොඩ විකාර වුණා. එතකොට මොකද වෙන්නේ වෙන ලක්ෂණයක්. හරිනේ. වෙන ලක්ෂණයක්. දැන් මැටි ගොඩ කියන එක නෑ. ඒ ලක්ෂණේ නෑ කෝප්පේ කියන වෙන ලක්ෂණයක් වෙන පඤ්ඤාක්තියක්. දැන් ඒකට මැටි ගොඩ කියනවාද? නෑ ඒකට කියන කෝප්පේ කියනවා. එහෙනම් එතන තිබුණේ මැටි ගොඩ විකාර වුණා වෙන ලක්ෂණයක් ආ වෙන පඤ්ඤප්තියක්. ඔය මැටි ගොඩම ආපහු කරකලා මේවා කරලා පෝච්චියක් හදනකොට ඒක වෙන ලක්ෂණයක් වෙනවා වෙන පඤ්ඤප්තියක් වෙනවා. ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නේ මෙන්න මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එක එක ආකාරයට එක්කෝ හදනවා එහෙම නැත්නම් හැදෙනවා ගස්ගල්, ගෙවල් දොරවල්, ගස්ගල් කියන ඒවා අපි බේ කියලා නිර්මාණය වෙච්ච ඒ මේ ධාතු ආකාර විකාර වීම නිසා නිර්මාණය වෙච්චා. දැන් අපිට හුරු කරන්න වෙනවන්නේ ඒක තමයි. දැන් ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ මොකද්ද? මිනිස්සෙක් පේන තැන මම කෝවලද මිනිස්සයා කිව්වේ. ඇයි මම මේකට මිනිස්සයා කිව්වේ? මිනිස්සයා කියන ලක්ෂණ තියෙන්න බෑ. එතන ඉන්න බෑ කියන එක. එහෙනම් මං මිනිසයා කියලා යමකට පැනනවා නම් ඒක අන්න කොටස් වලට ගලවලා කඩලා කඩලා බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි පඬිත ධර්මයේ කියලා කියන්නේ ඒකයි. ඒකට අපි මේක තදගතිය කියලා කිව්වනම් කෙනෙක් ඇවිල්ලා නෑ මේ තදගතිය වෙනස් ගතියක් බවට පත් කරන්න පුළුවන් කියලා කිව්වනම් ඒ දහම ඇත්තද? නෑ ඒක ඇත්තක් නෙවෙයි. ඒක බොරුවක්. එනිසා ඒක බොරුවක් බවට පත් කරන්න පුළුවන් වෙන තාකල් අපිට ඒක ඇත්තක් වෙලා. ඒ නිසා ඒ නිසා මෙන්න මේ සම්මා දිට්ඨිය අහගෙන අපි දන්න දේ බොරුයි කියලා පෙන්නවා. අපි දන්න දේ බොරු කියලා පෙන්නනවා. අපේ මනසටම පෙන්නවා. මනසට පෙන්නවා මන්නේ එයා පිළිගන්නවා. එහෙනම් මේක මගේ වැරදි අදහසක්. නේද? මේක මගේ වැරදි සිතුවිල්ල. එහෙම අපිට සම්මුති ලෝකෙත් ඔය තියෙන්නේ නේද? කෙනෙක් මොනවා හරි දෙයක් දරාගෙන ඉන්නකොට කොච්චර කිව්වත් පිළිගන්නේ හැබැයි අතෙන් අල්ලගෙන ගිහලා එයාට පෙන්නනවා. ආ එතන ඉන්න හරි කියලා පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි මේ හිතට එහෙම පෙන්නන තාකලය පිළිගන්නේ නැහැ. හැබැයි පෙන්නුවත් තමයි පුරුද්ද නිසා පිළිගන්නේ නැහැ නේද? අයත් රැවටෙනවා. අයත් රැවටුණාට නෑ රැවටුණා කියලා අයත් පෙන්නනවා. එහෙම ඉන්නකොට ආයෙත් රැවටෙනවා. ඒතර ආයෙත් පේනවා. දැන් මේ රැවටෙන්නේ සිහිය නැතිකම නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔය සම්මා දිට්ඨිය ඇත්ත කරගන්න නම් මෙන්න මේ පහ වඩන්න. ඔය පහ දියුණු කරොත් මේක ඇත්ත වෙනවා. එහෙනම් අපිට දුව ශ්‍රද්ධාව විශ්වරම විශ්වාසය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තක් මොකද්ද? මට මිනිසයා කියලා පෙන්නුවට මෙතන මිනිසෙක් නෑ කියපේක ඇත්තක්. ඒක ඔන්න අපි විශ්වාස කරා. සද්ධාව ඇති කරගන්න. ඊට පස්සේ ඒ විදිහට බලනවා සතිය. ඊට පස්සේ සමාධිය හිත එකඟ කර කර බලනවා. ඊට පස්සේ අර වීර්යයෙන් අර සත්‍යය කියන අදහසින් යම්තා අකුසල එනවනම් ඒ අකුසල දුරු කර කර මේක දිහා බලනවා. අන්න එහෙම බලන්න බලන්න අකුසරය පුරුද්ද ගෙවෙනවා සතිය සමාධිය ප්‍රඥාව දියුණු වෙනකොට මෙන්න මේ කාරණාව ඉලඹ සිටිනවා හරියට මොකක් වගේද කැඩපතේ ඡායාව බඳු කැඩපතේ ඡායාව බඳු එළඹ සිටිනවා ඔහුට මොන ආකාරයෙන් රවට්ටලා හරි මේ මිනිස්සෙක් කියලා කිව්වට කවදාවත් එයාට මිනිස්සෙක් කියලා ගන්නෙ නැහැ. ඒ නිසානේ අර කාටද මේ මේ සුප්පබුද්ධ කුස්ටියට නේද සක්‍රය ඇවිල්ලා ඒ වගේම තව ඔව් ඔව් ඒ මේ නෑ මේ ඇවිල්ලා කියනෝනේ මේ මේක බුදුරජාණන් වහන්සේ මෙච්චර ගාණක් දෙන්නම් ඔබ මේක පිළිගන්න එපා කියලා මොකක් හරි කියනවා. තව එකක් කියනවා මොකක්ද? තව මට මතක නෑ. එහෙමද? ඒක නෙවෙයි තව ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා යනවා. හැබැයි ਉਹ සෝවාන් මාරය ඇවිල්ලා මේ මෙයාව රවට්ටලා දැන් මෙයා දැන් මගෙන් විශේෂ මිදෙන්න හදන්නේ කියලා අයත් මාරයා මොකද කරන්නේ බුදු රුවක් විදිහටම මවාගෙන ඉන්නේ. වෙලා ඉතින් එකපාරම බලනකොට අරයක් බැලුවා බුදුහාමුදුරුවෝ අයාපහුව වැටලා තියෙනවා මොකක්ද දන්නේ කියලා ඉතින් රැවටුණා. රැවටුලා ඉතින් ඇහුවේ බුදුහාම මාරයා කිව්වා මම මේ ඉස්සරලා මේ රූපේ අනිත්‍යයි කිව්වේ වැරදිලා මේ අනිත්‍යයි නෑ කියලා කිව්වා. <laughs> ඉතින් මේ බුදුහාඳුරෝ විදිහට පෙන්වලා කියනවා. අපේ අය නම් පිළිගන්නවා සමහර විට නේද? ආ එහෙනම් බෙදෙන්න හැබැයි ඒකයි මේ ධහම තවත් කීප එකක් නෙවෙයි. දැන් යන ප්‍රත්‍යක්ෂයක්. ඒ නිසා දැන් බුදුහාඳුරෝ ඇවිල්ලා ඒක නෙවෙයි කිව්වත් අය පිළිගන්නේ නෑ. ඒ එහෙම කියන්නේ මම කතාවට කියන්නේ ඒ නිසා ඒ ප්‍රත්‍යක්ෂය කියන්නේ වගේ. අපි ඒව රවට්ටන්න පුළුවන් ද කැඩපතේ ඡායාවට? අවදාවත් රවට්ටන්න බෑ. ඒකට තමයි ඒ සම්මාදිට්ඨිය අකෝප්‍යයි කියන්නේ. ඒ නිසා තමයි මාර්ග සිතකින් ඵල මාර්ග සිතකින් දකින දැක්ම කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක තමන් දකින එකක්. ඒ මාර්ග සිත එන තාකල් අපිට තිබුණ අසාගත් නෝන. චින්තාමේ ඥානය. භාවනාමය ඥානයක් සුත්තමේ ඥානයකුයි තිබ්බේ. ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ මාර්ග ඥානය කියන එක ඒක අර කැඩපතේ ඡායාව බඳවපු ප්‍රත්‍යක්ෂයක්. ඒක කවදාවත් තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඒක කවදාවත් වෙනස්. අන්න ඒ තැන එනකන් අපිට මේක කරන්න ඕනේ. ඒ නිසා යම් තාක් අපිට අතීතයේ තියනවා කියන මෝඩකම අල්ප මාත්‍රයක් තියෙනවා නම් ඒ තාක් ඒකට යනවා අපි. මේ ඕකක් ගෙවන්න ඒ නිසා ගෙවන්නේ කොහොමද? මේ ඇත්ත නැවත නැවත එතෙන්ට තියෙනවා. එතෙන්න තියෙනවා. බැනපු දේ සිහි වෙනකොට නෑ ඒක නිරුද්ධයි. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වගේ මේක දැන් නැහැ කියලා හිතට පෙන්නලා දෙනවා. ඔප්පු කරලා පෙන්නනවා. මෙතන මිනිස්සෙක් කියලා පෙන්නනකොට මිනිස්සෙක් කියලා ඔබ රැවටුනේ. මෙතන ඉන්නවද බලන්න කියලා මේ සම්මාදිට්ඨිය ගැනලා පෙන්නනවා. එතකොට ඒ නිසා හැම වෙලාවෙම අපි බොරුව නැති කරන්න තියෙන එකම දේ තමයි සත්‍ය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මාර්ගය වඩනවා කියන්නේ අන්න ඒ නිසා. ඇත්ත තියතිය බොරුව අයින් කරනවා. ඇත්ත තියතිය බොරුව අයින් කරනවා. ඒ නිසා බොරුව අයින් කරන්න ඒකයි නේ. බොරුවේ ඉන්න කෙනාටයි මේක කියන්නේ. එහෙම කෙනයිනේ අහගන්නේ. දැන් එහෙම කෙනත් රැවටෙනවා. හැබැයි රැවටීම අයින් කරන්නේ රැවටෙන රැවටෙන අවස්ථාවේදී අර ඇත්ත තිය තිය තිය තිය ඒ ඇත්ත තිය තිය හිත පුරුදු කරන අනිත් පැත්ත. ඒ පුරුදු වෙන්න පුරුදු වෙන්න පුරුදු කරනවා කියන තැන ගොඩනැගෙන ධර්මතාවයක් තියෙනවා. මොකද වීරිය ගොඩනැගෙනවා, සතිය ගොඩනැගෙනවා, සමාධිය ගොඩනැගෙනවා, ප්‍රඥාව ගොඩනැගෙනවා. මේ පහෙන් යම් දවසක ඔය පහ ඒ ඒ ධර්මයන් නියමාකාරයෙන් බලගෙනනහම ප්‍රඥාවෙන් මේක හරියට දකින්නේ. ඒ ප්‍රඥාවට වීරිය අනුග්‍රහය සතිය අනුග්‍රහය සමාධිය අනුග්‍රහය සද්ධාවේ අනුග්‍රහය ඒකට සමානව ලැබිච්ච ගමන් මේකෙන් දකින දැක්ම අය කිසි කලක වෙනස් කරන්න බෑ ඒ නිසා තමයි අද අපි දකින දැක්මට මේ හතර ධර්මයන්ගේ අනුග්‍රහය නැහැ ඒක තමයි කිව්වේ මේ සිහියේ අනුග්‍රහය කියන එක නැති වුණොත් මේක දකින්න බෑ සමාධියේ අනුග්‍රහය නැති වුණොත් මේක දකින්න බෑ. ඒ වගේම තමයි අනිත් පැත්තට. ඒකයි. ඒ කියන්නේ මේ සිහිය කියන එක රකින්න බෑනේ ප්‍රඥාව නැතුව. නේද? ඒක රකින්න බෑ වීරිය නැතුව. ඒ නිසා වීරිය වීරිය රකින්න බෑ සද්ධාව නැතුව. ඒ නිසා කවදාවත් මේ ධර්මියෝ එක එකක් එකක් කරගෙන මේක මං මාසයක් වඩනවා මේක මාසයක් වඩනවා කියලා එහෙම කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ආ මේ ඔක්කොම එකට බැඳිලා තියෙන ධර්ම. හරි හොඳයි එහෙනම් අද දවසේදී මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම දහනමේ පින්කලින් තුළින් ජනිත වූ සියලු කුසල ධර්මව හැමදෙනාම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උතුම් පාරමිතාවක් වේවා කියලා